යෝ මිච්ඡා දිට්ඨි පහනාය වායමති සම්මා දිට්ඨි උපසම්පාදාය ස්වාස හෝති සම්මා වායාමෝ යෝ සතෝ මිච්ඡා දිට්ඨින් පජහති සතෝ සම්මා දිට්ඨින් උපසම්පජ්ජ විහෙරති සාස හෝති සම්මා සතිති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කලින් මතක් කරපු ආකාරයට මේ භාවනා වැඩමුළුවකයි ගත කරන්නේ අද අපේ පස්වෙනි දවසේ. ඉතින් අපි චාරිත්‍රාක් වශයෙන් මේ සූත්‍රමය අනුග්‍රහයක් වශයෙන් අපි සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රයට අනුව දේශනා මාලාවක් පවත්වීම ධර්ම මේ භාවනා වැඩපිළිවෙලක එකක් ප්‍රධාන අංගයක්. මේ වැඩමුළුව සඳහා අපි ඉදිරියෙන් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සංග්‍රහ වෙලා තියෙන මහා චත්තාරීෂක සූත්‍රය. ඒක බොහොම වැදගත්, ගැඹීර කාරණ රාශියක් සාකච්ඡා කරන සෑහෙන දිග සූත්‍රයක්. මේ මුළු සූත්‍රෙම සංග්‍රහ වෙලා තියෙන්නේ මේ ਸਰවචනාංශේ සංඝයා වහන්සේලාට දේශනා කරන්න උත්සාහ කරන මේ ආර්ය සම්මා සමාධිය ගැනටයි. ඒ කියන්නේ මාර්ග ඥාන අවස්ථාවේදී කෙනෙකුට පහළ විය යුතු පහළ වෙන ඒ ආර්ය தത്വයට ලෝකෝත්තර தത്വයට උස්සන්න පුළුවන් සමාධිය වර්ණගීමක් එහෙම නැත්නම් අර්ථ නිරූපණය කිරීමක් මේ සූත්‍රයේදී සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට මේ සමාධියක් ඇතිවෙන්න පරිස්කාර වශයෙන් ඒකට පිරිකර වශයෙන් පිරිවර වශයෙන් සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊතුරු අංග ටික ਸਰවචනසේ පෙන්ලා තිනවා ඒ ආර්ය සම්මා සමාධිය ඇතිවෙන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ අංග හත පූර්වාංග වෙනවා ඒවා පිළිකර වෙනවායි කියලා. ඒ වගේම තමයි අර අවසාන සම්මා සමාධිය ආර්ය සම්මා සමාධිය ඇති කරන්නේ මේලා සම්මා දිට්ඨිය පූර්වාංගම වෙන බව මේ මහා චත්තාරිසික සූත්‍රයේදී ආරම්භක පීවරේදීම සරුවත් යනසේ සඳහන් කරනවා. ඊට පස්සේ මුල් ජවනිකාවේදී මුල් අවස්ථාවේදී මේ සම්මා දිට්ඨියට අදාළ නැත්නම් සම්මා දිට්ඨිය මේකයි කියලා වෙන්කොට හඳුනා ගැනීමට අවශ්‍ය සුත්තමේ ඥානයට කරුණු රාශියක් ඒක ඉදිරිපත් වෙනවා. ඒ සම්මා දිට්ඨිය දැනට ඒ කියන මට්ටමට ආර්ය தත්ත්වයටපත් වෙලා නැති නිකං පු탁ජනව ගත කරන කෙනෙකුට කොහොමදයි තන වඩා ගන්න පුළුවන් වෙන්නේ? එහෙම කරගෙන කරගෙන යනකොට ඒක යම් ප්‍රමාණයකට බල කැවුනට පස්සේ කස කැවුනට පස්සේ ඒක ආර්ය මට්ටමටපත් වෙනවා. ඉතින් මේ දෙක හරහා තමයි ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය හරහා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා පැමිණීම මුදුන්පත් වීමෙන් තමයි ඒ ලෝකෝත්තර වූ සම්මා සමාධිය ඇති වෙන්නේ කියලා පෙන්ලා දෙනවා. පෙන්ලා දීලා ඒ බොහෝ දෙනකොට වැදගත් වෙන මේ මූලික ලෞකික සම්මා දිට්ඨිය ඇති කිරීමට බොහොම සවිස්තර පාඩමක් විස්තරයක් ඒකේ සරුවත්නාංශය පෙන්ලා දීලා තියෙනවා මේ කර්මේ සහ කර්මඵලයේ අදහන තැන ඉඳලා ඊට පස්සේ ඒක තේරුම් අරගෙන සීලය හදාගෙන ඒකේනා එයින් නොනැවති ඊට වඩා ගැඹුරක් ඇති සමාධිය තන වඩා ගන්න හදනවනම් ඒ සම්මා දිට්ඨිය සමත සම්මා දිට්ඨිය වශයෙන් හඳුන්වලා ඒකට තන වඩන ඒකට අවශ්‍ය කරන සපය කරුණු විශාල තොරතුරු වලට දොර ඇරලා තියෙනවා. ඒ විදිහට සීලයක් හදාන සමාධි මට්ටමට සම්මාදිට්ඨිය වැඩුවට පස්සේ ඒක ප්‍රඥා භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් විපස්සනා සම්මාදිට්ඨියක් ඇති කරගන්න හැටි. මෙන්න මේ විදිහට Taman ළඟ දැනට තියෙනා වූ දෘෂ්ටිය ක්‍රමයෙන් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය විපස්සනා සමාධිත්‍ය වශයෙන් වරණගෙනකොට තමයි බල කැවෙනකොට තමයි මේක මාර්ග සම්මාදිච්ච මට්ටමට ඔසවන්න පුළුවන්. ඒ නිසා මේකට භාවනාව කියලා කියනවා. තනවා වැඩ තමයි කියලා කියනවා. ඉතින් ඒක සඳහා මේ සෑම කෙනෙකුටම අවශ්‍ය මූලික සුදුසුකම තියෙනවා. නමුත් අපි එක එකන එක එක තාරාතිරම් වල මට්ටම් වල ඉඳගෙන මේ එක එක යම් යම් සම්මාදිට්ඨිය වලට අනුග්‍රහ කරමින් ගත කරනවා. මම ඉස්සලා කිව්වේ කාටත් වගේ පොදු පෙත. ගමන් මාර්ගය. මේ විදිහට සම්මාදිච්ඡිය කම්මස කර්මය සහ කර්මඵලයක් අදහන්නේ නැති කම්ම සම්මෝහයට වැටිච්ච විශාල පිරිසක් මේ ලෝකේ පෘෂ්ඨයේ මත පිට ජීවත් වෙනවා. ප්‍රාණීන්ගෙන් ඊටාම සුළු පිටසක් මිනිස්සු ජීවත් වෙන්නේ ඒ සියලුම ප්‍රාණීන් මේම කර්මේ සහ කර්මඵලය ඇදහිල්ලක් නැහැ බලවතා ජයගනී කියන පොඩි එකා ලොකු එකාගේ හක්කේ මැරෙන මහා තිරිසන් නීතියක් සත්තු අතර තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ සියලුම හැඩගැන්වීම් ජීවන රටාවල් අරසාව පිණිසයි හැදිලා තියෙන්නේ. විචිත්‍ර සත්ත්ව ලෝකයක් තිබුණාට පුදුමාකාර බයක ජීවත් වෙන්නේ. අහුණාට පස්සේ මේ ඔළුව පැත්තද හපලකන්නේ, පය පැත්තද දන්නේ පණ පිටින්ම තමයි බලවතා මහා එකා පොඩි එකාව හපලා කන. උරග ගතියක්. ඊට පස්සේ තමයි මිනිස්සයා ආවේචේ මිනිස්සයාගේ මට්ටමට එනකොට ශිෂ්ටාචාරය ගොඩාක් කල්යනකම් අර තීසංගතිය තමයි තිබුණේ කර්මේශා කර්මඵලය දෙහිලක් නැහැ. අමාරුවෙන් තමයි ගොදුරක් අහුවේ නිසා ඒ ගොදුර මරාගෙන කාලා මරාණ කාණ හැදියන් කියන කතාව තමයි. ඊට පස්සේ තමයි කරුණා සීතල හදයන් කියන එක පස්සේ ආවේ. ඒක ආවට පස්සේ මේ මරාණ කාගෙන හැදියන් කියන පදේ ඉඳලා කරුණාශීතල පද හැදයන් කියන තැනට එන්න තමයි කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය බලපාලා තියෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ මේ විදිහට එවැනි කරුණා මෛත්‍රියක් ගැන හිතන, අනුගේ හිතසුව ගැන හිතන මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඉතාමත්ම කලාතුරකින් උදාමත්ම අඩු සුළුතරයකට තමයි පිටිටන්නේ. ඉතින් අපි මේකට කියනවා බෞද්ධයෝ වෙනවා බෞද්ධ දම අපේන ජාතක වෙනවා එහෙම නැත්නම් පතිරූප දේශ වාසයකට ලැබෙනවා කල්යාණ මිත්‍රෝ ලැබෙනවා හරි හොඳ නරක පිළිගන්නවා එහෙම නැත්නම් කළ කළ දේ ඵල ඵල දේ පිළිගන්නවා කියන අදහසයි මේකේ තියෙන්නේ. නමුත් එතන නතර වුණොත් වෙනසක් ඇති වෙනවා තිරසනයි කම්මසගත ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනයි අතර මොකද මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනා සිල්වන්ත වෙන්න වෙනවා. සීලය ගැන වග වෙන්න වෙනවා. ඊට පස්සේ <clears throat> එතනින් අතර නොවි යමාරුවෙන් හොයාගත්ත මේ සම්මාදිටිය තනවා වඩා ගන්න ඕනේ කියන කතිය තමයි කෙනෙක් තමයි භාවනාවට සමත භාවනාවට හිත යොදන්නේ ඒ සමත භාවනා කරන අයගෙමුත් කොටසක් වගේ මේ විපස්සනා සම්මාදිටියට තුඩු දීලා අයදී උරදී කටයුතු කරනවා ඒක කරන්නේ නැතුව කාදාකත් නිවන් ලබන්න බෑ මෙන්න මේ පෙළ ගැසුණාට පස්සේ තමයි මාර්ග සම්මාදිටිය ඵල සම්මාදිටිය ඇති වෙන්නේ ඒක තමයි ඒ මාර්ග සමාධිත්‍යයට සල සමාන්තරව තමයි මාර්ග සමාධියත් ඇති වෙන්නේ. ඉතින් මේ විදිහට විස්තරයක් කරපු සරුවචනාංශය සඳහන් කර තිනවා මේ කම්මස්කත ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය කරනකොට ඒ පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා මම මෙතෙක් කල් හිතපු ආකාරයත් ඒකෙන් අනුන්ට තමන්න කරදර කරගත්ත හැටි බයසයිච ජීවිතයක් ගත කරග හැටි ක්‍රමයෙන් ක්‍රමයෙන් සමත සමාධියට විපස්සනා සමාධියට එනකොට පෙත ඍජු වෙලා වංක ගමනක් නෙමේ ඍජු ගමනක් ඇති වෙලා චපල ගති අඩු වෙලා ෂට මායාවී ගති අඩු වෙලා දැන් මේක තනවා වඩා ගන්න ඕනේ මෙහෙමයි මෙන්න මේ මේ විදිහට ජීවන රටාව හදා ගන්න ඕනේ මේ මේ විදිහට ඉරියව් හදා ගන්න ඕනේ මේ මේ විදිහට ආහාර ගන්න ඕනේ මේ මේ විදිහේ කල්යාණ මිත්‍ර ඇසුර කරන්න ඕනේ මේ මේ මේ විදිහේ බණ අහන්න ඕනේ නිතරම මේ මේ විදිහේ කටයුතු කරන්න ඕනේ කියලා ඉතින් තේරෙන්න පටන් ගන්නවා ඒක පොත්වල නම් කොච්චර දෝ කියලා තියෙනවා. බණටත් කොච්චර දෝ ඇහෙනවා. නමුත් ඒක තමයි හිත වදින්නේ මේ සම්මා දිට්ඨිය ටික ටික ටික ටික තනවාඩාගෙන එනකොට. ඉන්නේ මේ වෙලාවට ඒ යෝගාවචරයා හැමදාම මෙරි මෙරි උපදින කෙනෙක් වගේ නැත්තම් හැවාරන අරින උරගියෙක් අලුත් හැවකින් යුක්ත මතුවෙන්න වගේ අවස්ථාවක් ලැබෙනවා. නැවත නැවත සලකා බලමින් අර දැනටත් ඉතුරුලා තියෙන මිච්ඡාදිට්ඨි ප්‍රදේශය වැරදි දැකීම් ප්‍රදේශය අතහැරලා සම්මාදිට්ඨිය වැඩි කිරීම සඳහා ප්‍රයෝග කරන්න. ප්‍රයත්න කරන්න. වීරිය වඩන්න. වීරත්වයක් අනුව වැඩ වැඩ කටයුතු කරන්න. එතකොට මේ පුද්ගලයාට ඉබේම අර කටබඩ පුරවන්න රූප ශබ්ද ගන්ධ රස අහන්න ආශාවල් පිනවන්න ගත කරන ලෝකයෙන් ඒකේ ඉන්න ගමන්ම තමන්ගේ මේ මිච්ඡාදිච්චි ප්‍රහාණයට සම්මාදිච්චි උපසම්පදා උපසම්පදාවටත් කටයුතු කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ වීරියට සරුවචනසේ සම්මා වායාම නැත්නම් යහ වැර යහපත් වැර පුලුල් වැර කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහේ යහපත් වීරියක් පුලුල් වීරියක් අත්යෙන් බලනකොට දැන් ඉන්නේ කුසීතයෝ ගොඩක් කියලා තමයි කියන්නේ. කිසිම කෙනෙකුට මේ යන සම්ප්‍රදාන කුල රැල්ලෙන් කඩාගෙන තමන්ගේ මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණයට සම්මාදිටිය ඇති කිරීමටත් ගන්න ප්‍රයත්න ප්‍රයත්න කරන සූර පුද්ගලයෝ වීර පුද්ගලයෝ ධීර පුද්ගලයන්ගේ පුදුමාකාර හිග පාඩු පාඩුවක් තියෙනවා. ඔක්කොමල මොන තාලෙන් හරි කාමයටම තමයි වැටෙන්නේ. මොන තාලෙන් හරි නිදර්ශන කරුණු කියන්නේ කතා කරන්නේ හැසිරෙන්නේ ආය නැවත නැවතත් කාම ලෝකෙටම තමයි. ඉතින් ඒක එදයි අදයි වෙනසක් නැත්තේ නෑ. ශරුවචනසි වැඩ ඉන්න කාලෙත් ඒක එහෙමම තමයි. එනිසා අපි දැන් ඉන්නේ වඩා වාසනාවන්ත කාලයකද අවාසනාවන්ත කාලයකද කියන්න බෑ මේක කොහොමඩක කලාසුති වෙන දෙයක්. ඉතින් මෙන්න මේ වාගේ පරිසරයක් සහිත ලෝකයක ජීවත් වෙනකොට මේ සම්මා වායාමයේ යහපත් වැර කෙසේ තනවා වඩා ගන්නවාද කියන එක යෝගාවචරයා කියන පුද්ගලයාට බොහොම වැදගත් වෙනවා. මොකද යෝගාවචරය ජීවත් වෙන්නේ ලෝක දෙකක් මැද. විශේෂයෙන්ම ගිහි යෝගාවචරය ගත්තාම Taman ඒකාන්තයෙන්ම පවුලකට ගිහි සමාජයකට සම්පූර්ණ සමාජිකත්වයක් ලැබලා තියෙනවා. ඒ වගේම වරින් වර දකිනවා ඒ වගේ කොච්චර ගත කරත් කවදාක සතුටින් මැරෙන එක එක්කත් කල්පෙට දැක ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම දැන් ඇති කියන වචනේත් ගිහි ලෝකේ ඇත්තේ නැහැ. විශේෂයෙන්ම නෑදෑයින් අතර නෑ බෑ දෙක විතරයි තියෙන්නේ. ඒකයි නෑදෑයෝ කියන්නේ නෑදෑ කියන සතා අතරේ සත්තු අතරේ නෑ බෑ දෙක තමයි තියෙන්නේ. කදා පිරිච්ච ගතියක් මේක තියෙනවා කියන ගතියක් ඇහෙනවා කලාතුරකින් තමයි ඇහෙන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරය තේරෙන පටන් ගන්නවා කවදද සන්තුෂ්ටි කර ජීවිතයක් ගත කරන්නේ. කවදද සම්පත්‍ති කර ජීවිතයක් ගත කරන්නේ නැත්නම් සිංහලෙන් කියන කවදද ජීවත් වෙන්නේ. අපි මේ කඹුරණ එක අතහැරලා ඊයේ ගැනයි හෙට ගැනයි කල්පනා කරලා අනුන් ගැන කල්පනා කර කරපු නොකරපු වැරදි ගැන කල්පනා කර කර තැවි තැවි පිච්චි පිච්චි ඉන්නවා මිස මේ වටිනා බුද්ධෝත්පාද කාලයක් හම්බුණා වටිනා මනුසාත්ම භාවයක් හම්බුණා අංගපසක ටික අංග පුලාවට තියෙන ක්ෂණ සම්පත්තිය ලැබුණා පැවිද්දක් තියෙනවා ධර්මදේශනක් කරනවා කල්යාණ මිත්‍රයෝ ඉන්නවා කාද කරන්න කියන එක දෙක තේරුම් ගත්ත මනුස්සයාට යෝගාවචරයි කියන්නේ ඒ මනුස්සයා හැබැයි හරි වෙහෙස කර තැනක ඉන්නේ. ලෝක දෙකක ඉන්නේ. මේ පැත්ත ඕනේ. නමුත් කරගන්න විදියක් නැහැ. අර අර සාමාන්‍ය අනිකුත් පෘථග්ජන ලෝකයේත් එක්ක තියෙන සම්බන්ධතාවල තියෙන වගකීම් බාරය නිසා. ඒ නිසා එවැනි කෙනාට මේ සම්මා වායාම ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වෙනවා. අපි අවසාන ධර්ම දේශනාවේදී ඒ සම්මා වායාමයේ පිළිබඳව ඒ කියන්නේ නැවත නැවතත් වීර්ය කරලා මේ යෝගාවචර ජීවිතය කඩා බිඳ ගන්න නැතුව සම්මාදිට්ඨිය තව තවත් අනාවඩාගෙන යන්න නිතරම ඒකට පොහොර දාන්න ඕනේ ආහාර දෙන්න ඕනේ නැත්නම් මේක ඕන තරම් කරුණු කියනවා ආපහු ලෙස්සලා ගිහිල්ලා අර කාම ලෝකෙට වැටේ. ඉතින් ඒ නිසා යෝගාවචරයා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු ආදි වශයෙන් එක එක මට්ටම් වලින් මේ වීරිය ක්‍රියාවත් කරගෙන යනවා. ඉතින් මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා නිවාසිකව ගත කරනකොට මේක ලොකු විප්ලවයකට බලපාන. ආහාර ක්‍රියාවලිය අලුත් වෙනවා. නිදා ගන්න ක්‍රියාවලිය අලුත් වෙනවා. කාලසටහන අලුත් වෙනවා. ආශ්‍රය කරන පිරිස අලුත් වෙනවා. පරිසරය අලුත් වෙනවා. ඉතින් ඒක නිසා එවැනි තත්ත්වයක් යටතේදී ලෙඩක් දුකක් වෙන්නේ නැතුව හිත වට ගන්නේ නැතුව මේ ගත්ත සම්මා දිට්ඨි වර්ධනයේ දිගට කරගෙන යනවා කියන එක ආශ්චර්ය ධර්මයක්. ඉතින් ඒ සඳහා අපි එදා මතක් කරගත්තේ යෝගාවචරය මේ සඳහා සක්මන් භාවනාව උගාක් ආධාර උපකාර කරනවා. මේ සක්මන ශක්තිය, වීරිය, ධෛර්යය, උද්‍යෝගය, ඉදිරි ගමන වගේ කියන දේවල් ගොඩක් ඇති කරලා දෙනවා. මේක හොඳටම කැපිපෙන දැන තමයි ඔය හැම ශාස්ත්‍රුන් වහන්සේ නමක්ම ඒ තමන් උගන්වන දේ කෙලවර නිවනක් විමුක්තියක් සදාකාලික සැපයක් ගැන කතා කරනවා. හැබැයි කවදාකවත් මේ ජීවිතයේදී ලැබිල්ලක් ගැන සරුවචන් වහන්සේ ඇර වෙන කිසි කෙනෙක් කතා කරන ඔක්කොම තියෙන්නේ මරණයෙන් එහා පැත්තට. ඉතින් ඒ අර අනිකුත් ආගම් වල මරණයෙන් පස්සේ ස්වර්ගයට යනවා ස්වර්ගස්ත වෙනවා විමුක්තිය ලබනවා බ්‍රහ්මණෙක් එකතු වෙනවා ආදි වශයෙන් කියන නිසා අපේ සිංහලයට පුරුදු වෙලා තියෙනවා මැරිච්ච ගමන් බෝඩ් එකක් දානවා නිවන් සප ලැබේවා ඉන්නකම් කරන්න හිතෙන්නේ හැබැයි නිවන් සප ලබන්න එක සුදුසුකමයි ඕනේ මැරෙන්න ඕනේ මැරෙනම කොයි ජඩකම කරගෙන හිටියත් අසවල් උපාසක මහත්තයා නිවන් සප ලැබේවා කියලා බෝඩ් එකක් දානවා ඒ නිසා නිවන් සප ලැබෙනවා කියනකොට මරණය සිය වෙනවා. කාටද කිව්වොත් එමෙ ලියුමක් කියලා අන්තිමට ඔබට නිවන් සප ලැබේවා කියලා ඒ කියන්නේ මැරෙන්න කරන ආශිර්වාදයක් වගේ. ඒක නිසා ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියනවා ලංකාවේ නිවන කංකුම් වාගේ කියලා. හරී ලාභයි මැරෙන්න විතරයි ඕන කරන්නේ. මැරිච්ච ගමන් නිවන. ඒ තරමටම අපි මේක බිම දාලා පාගගත්තා. සර්වඥාන්සේ කිව්වේ මේ ජීවත් වෙද්දිම මේක අත්දකින්න පුළුවන් මේක දීර්ඝ ගමනක් වුණාට මේ ගමනට දීර්ඝ ගමනකින් ලැබිය යුතු මේ අවසාන නිෂ්ඨාව ලබන්න සක්මන් කරන්න. අද්ධානක් අමෝ හෝති පධානක් අමෝ කියලා දීර්ඝ ගමනකට කෙනෙක් පෙළඹෙනවා නම් දැන් නම් දීර්ඝ ගමනකට ගිහිල්ලා ඔය යාලයින් එකට ගිහිල්ලා ටිකට් එකක් ගන්න එක විතරයි. එදා තුනේ පයින් යන ගමනක්. මේ පයින් යන ගමන කිල්ලෙඩක් වෙන්නේ නැතුව අතුරු ආන්තරාවට ලක් නොවි ඒ කෙලවරට යන්න ලොකු දක්ෂකම් අවශ්‍යයි. ඒ වගේම තමයි මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේදී දිග ගමනකට යන්න ශරීර සෞඛ්‍ය සකස් කර ගන්නවා වගේ මේ සක්මන් භාවනාවේදී කෙනෙකුට මේ අතරමැදි හම්බෙන নানা ආකාර බාධා දුරු කරගෙන අවසාන ඵලයේ දක්වා යන්න ලොකු පරිසරයක් සකස් කරලා දෙනවා. මේ දැන් කාර්යයේ තියෙන නිදර්ශනයක් එක්ක කියනවා නම් යම් කිසි කෙනෙකුට විවිධ ආහාර විවිධ දේශ මේ දේශගුණික தত্ত্ব විවිධ ඉරියව් වලට වෙනස් වීම සිදු වෙනවා. දේශාන්තර අතර අක්ෂාංශ අතර දැන් හරියට මිනිස්සු ඇවිදිනවා. ඒ ඇවිදින නිසා අපේ ශරීරයේ තියෙන ඒ ප්‍රතිශක්ති වෙනස් වෙනවා සංචාරය කරනකොට. ඉතින් ඒ නිසා බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඒ වගේ තමයි නూరుණු පුරුදු පරිසරයකට යනවා නම් මේ විටමින් B12 කොම්ප්ලෙක්ස් ඉන්ජෙක්ෂන් එකක් ගන්න කියලා. ඒක ගත්ත ගමන් අලුත් පරිසරයට දරා සිටීමේ හැකියාව වැඩි වෙනවා. එනිසා යම්කිසි ශරීරයකට ඔපරේෂන් එකක් කරන්න යනවා නම් මුළු ඇඟටම බලපාන රසායනයක් දෙන්න හදනවා නම් ඉස්සලා විටමින් B12 ඉන්ජෙක්ෂන් එක දීලා ඇඟ හරි ගස ගන්නවා. හරි ගස ගත්තාට පස්සේ යාට පුළුවන් වෙනස ඇති කරන්න. යෝගාවචරයට දෙන විටමින් B12 ඉන්ජෙක්ෂන් එක තමයි සක්මන. ඕන දෙයකට ඒ සක්මන් භාවනාව තියාගත්තොත් හිත වැටෙන වෙලාවටත් නැගිටින වෙලාවටත් පුදුම විදියට ඒක උදව්පකාර කරනවා. ඒ නිසා හොඳට සක්මන් කරලා හිත ඒ Javaය කවාගෙන බැටරිය charge කරගෙන වාඩි වුණා නම් වාඩි වුණාට පස්සේ යෝගාවචරයට ඒ කවාගත්ත ඒ Javaය අනුව අරමුණ මෙනෙහි කරමින් නින්දට වැටෙන්න දෙන්නේ නැතුව වීර්ය පාත්තන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා මේ තීන මිද්දේ කියලා පරියන්කේදී හම්බ වෙන නින්දාත් ශක්මන කරනකොට හම්බ වෙන මේ ජවයත් දෙක ප්‍රතිපක්ෂ ධර්ම දෙකක්. චිත්තසයිචික ධර්ම දෙකක්. තීන මිද්දේ කියලා ඇකිලා සීත වෙලා ගුලි ගහලා බුදිය ගන්න එක. වීර්ය කියලා කියන්නේ එහෙම ගුලි වෙච්ච ඇකිලිච්ච බටර් ටිකක් කරන රත් කරනකොට ඒක පැතිරලා ඉතිරලා යනවා වගේ ඒක කර්මන්නේ වෙලා දිය වෙලා යන ගතිය. ඉතින් යෝගාචර මේ දෙකම දැනගන්න ඕනේ භාවනා කරනකොට වෙලාවක මේ මිද්ද ගතිය එනවා. මිද්ද කියන්නේ මිදිච්ච ගතිය. කිරිහට්ටියකට මෝන් දාලා පැත්තකට තිබාම මිදෙනවා. බටර් ටිකක් ගන්න ෆ්‍රිජ් එකට දාපුවම මිදෙනවා. ජෙලි එකක් අරගෙන තිබ්බට පස්සේ පැත්තක ඒක මිදෙනවා. ඒ මිද්ද ගතිය આવොත් හිතේ කර්මණේ ගතිය එන්නේ. ඒක අනිත් පැත්ත තමයි ඒක රත් කරන්න ඕන. ඒකට කියනවා ආතාප වීර්ය කියලා. කෙලස් තවන්නා වූ වීර්ය. ඉතින් මේ දෙක යෝගාවචරය සමබර කරනකොට මුල් මුල් අවස්ථාවලදී සමාධිති මුල් මුල් අවස්ථාවල ගොඩාක් වීඩියෝ ගොඩක් මේ ශක්තිය යොදවනවා. නමුත් මැද මට්ටමට යනකොට හොඳට සම්බර කරලා අවශ්‍ය ප්‍රමාණයට වීඩියෝ යොදලා අන්තිම කොටසට එනකොට ඔය ආර්ය සම්මා සමාධිය පැත්තට ආර්ය සම්මා දිට්ඨිය පැත්තට යනකොට ආර්ය සම්මා වායාමයේ පැත්තට යනකොට ඒක නිකන් පුරුද්දට පරිචිත අත උරුවටම කරන්න පුළුවන් මට්ටමක් වෙනවා. ඒ නිසා වීර්ය පිළිබඳව හොඳට දැනගෙන තියෙන උන යෝගාචරයක කවදාකවත් කොච්චර කෙරුවත් පොත්වල තියෙන ඒවා කියුවට මේ වෙලාවට යොදන්න ඕනේ ආරම්භ ධාතුවද, නික්ඛම ධාතුවද, පරක්ඛම ධාතුවද කියලා ඒ වීර්ය කොයි එකද යොදන්න ඕනේ කියන එක තාමත්ම සවිස්තර වැඩපිළිවෙලක්. නිකන් තාඨමන වීර්ය විතරක් නෙමෙයි. අවශ්‍ය වීර්ය යොදන්න. ඉතින් මේ වීර්ය යොදන වෙලාවේදී මේ එදිනෙදා ජීවිතේ අපිට හම්බ වෙනවනේ එක එක විවිධ අපහසුතා. ඒ අපහසුතා ආපුවාම අර ගැම්ම කඩලා යනවා. ඒ ගැම්ම කඩන වෙලාවේදී කුසීතයා බුබ්බඩයා කාලා බුදිය ගන්න එක ගොංගලියා ඒ හැම කාරණාවක්ම ලෙඩක් කරදරයක් වෙනකොට මේ කුසීත වෙන්න කාරණාවක් කරගන්න. නිසා සරුවචනාංශ මේ කුසීත වස්තු අටක් ගැන දේශනා කරලා තියෙනවා ගමනක් යන්න තියෙනවායි කියලා හිතලා හිතන්නේ මට මෙහෙන් සෙන්න තියනවා කියලා බුදිය ගන්නවා කියලා. ලෙඩ වෙයි හිත ඇඟ කරදර කර ගන්න ඕනේ නැහැ කියලා බුදිය ගන්න. ගමනක් ගිහිල්ලා ආවට පස්සේ මහන්සි බෑ වැඩ කරගෙන යන්න බෑ කියලා දැන් භාවනා කරන්න බෑ දැන් සක්මන් කරන්න බෑ දැන් ඒ හිත අවදියෙන් තියාන්න බෑ කියලා බුදිය ගන්න. ඒ නිසා මේ ගමන් සම්බන්ධ වෙනකොට කුසීත වස්තු දෙකක් තියෙනවා. ගමන්ට පෙර සහ ගමන්ට පසු. ඒකම ලෙඩක් වීගෙන යන්දම් ඇඟරි දීගෙන එනකොට ගිහිල්ලා බුදිය ගන්න. ලෙඩ සනීප වේගෙන එනකොටත් ආ දැන් මම ඇඟ තනන්න පොඩි කරන්න හොද නැහැ කියලා පරියංග සක්මන් කරන්නේ නැහැ බුදිය ගන්න. බඩගිනි වැඩි උණයි කියලා දැන් භාවනා කරන්න බෑ. දැන් බඩ දනවා බඩ අමාරු කියලා බඩගිනි කියලා පැත්ත. හොඳට ඇති වෙන්න කාලා ඊට පස්සේ කලා නිදි කාලා බුදිනවා. ඊට පස්සේ ටිකක් වෙලා බුදියන් ඉන්න ඕනේ කියලා ඊටත් පස්සේ බුදිය ගන්න. වගේම සීතල වැඩි වෙච්චාම දැන් සීතල වැඩි කියලා බුදිය ගන්න. උෂ්ණ වැඩි වෙච්චාම දැන් උෂ්ණ වැඩි කියලා බුදිය ගන්න. මෙන්න මේ කාරණා අටේදී සරුවචාන්සේ පෙන්නනවා ඒක සීතයා හැම වෙලාවෙදී මේක ඌමනාවෙම නිදා ගන්න කාරණාවක් කරගන්න. නමුත් වීර්යවන්තයා මේ අටම විරියාරම්භ වස්තු බවට පත් කරගන්න. එයා හිතනවා මට දැන් දුර ගමනක් යන්න තියෙනවා ගමනේදී මට වෙන්න විදියට පරියන්ඛය කරන්න වෙන්නේ නැහැ. ශක්මන කරගන්න වෙන්නේ නැහැ. මට මේ පිරිසක් එක්ක ඉඳ වෙන නිසා මට බාධා වෙනවා කියලා යන්න ඉස්සෙල්ල වෙන්නට වඩා ඒ පරියංක සක්මන් හොඳට කරනවා. මන්ට ඉස්සරහට මේකෙන් බාධා වෙනවා. ඒ වගේම ගමනක් ගිහිල්ලා ආවට පස්සෙත් මේ ගමනේදී සිදුවෙච්ච අතපාසිය පාඩුව නැති කරගන්න ඇවිල්ලිවරලා වැඩි වැඩියෙන් සක්මන් පරියංක කරනවා. වැඩි වැඩියෙන් එදිනෙදා ජීවිතේ සතියෙන් ගත කරන්න බලන්න. ඒ වගේම ලෙඩක් වුණාට වෙන්න ඉස්සෙල්ලා හිතා ගන්න මේ ලෙඩෙන් මම මැරිලා ගියොත් මොනවාක්වත් කරගන්න හම්බ වෙන නිසා සීළු වැඩ බහ තබල මම දැන් භාවනා කරන්න ඕනේ කියලා. ඒක පරියන්කට සක්මන්ට යොදවනවා. ලෙඩක් සනීප වුණාට පස්සෙත් එළෙඩ විලාජි මට මගේ දිනචරියාව කරගන්න බැරි වුණා. ඒ නිසා මම ඉක්මන් කළා කරන්න ඕනේ කියලා. අර පහුවෙච්ච අතපහුවෙච්ච වල්ලන්නත් එක්ක සක්මන් භාවනා පරියන්ක භාවනා කරනවා. එදින්දා ජීවිතේ සතියෙන් ගත කරනවා. ඉතින් බඩගිනි වෙච්ච වෙලාවේදී ඒක තේරුම් ගන්න මේ බඩගිනි වෙච්චාම හිත පිට යන ගතිය අඩුයි. බඩ තමයි හිතයන්නේ. ඒ නිසා ඒක අරගෙන බඩ දන හැටි. මේ බඩ දැවිලා කාට පස්සේ ඉතින් කෑමම තමයි. ඒක කල්පනා කර කර ඒ මොනම දෙයක්වත් නැහැ. ඒ ඒ දැවිල්ල ගතිය හිත පිට යවන්න ගියත් යන්න දෙන්නේ. ඒක ප්‍රෝධිනයක් ගන්න. ඒක කෑවට පස්සේ තීරුම් ගන්නවා මේක තමයි හොඳම වෙලාව සක්මන් කරන්න. දානි ගත්ත ගමන් පිළ සක්මන් කරලා ඒ ඇඟ කාපු ටික සක්මන් භාවනා ආනිසංසත් කියනවා අශිතම් පීතං කායිතං සායිතං සම්මා පරිණාමං ගච්ඡanti හොඳට අකහපු දේ බීපු දේ දිරවනවා ඒ නිසා ටිකක් සක්මන් කරන්න ඕන ඒ වගේම අධික සීතල ආපේලාවට අධික රස්නිය ආපේලාවට ඒ අනුරාධපුරේ කතාවක් සඳහන් කරලා තියෙනවා මේ අනුරාධපුර යුගයේදී ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා පොඩි ආම්දුර කෙනෙක්ගේ ආම්දුර පිළි අරගෙන ලොකු හම්දුපී අරගෙන ඒ ශාස්ත්‍ර කාමරය සකස් කරලා දීලා ආගන්තුක පත කරලා කරලා කියලා දෙනවා රාත්‍රියේට ස්වාමීන් වහන්සේ හරි සීතලයි ඒක නිසා මෙන්න මේ උණුසුම් අඳුන් තියාගන්නේ කියලා. නමුත් මේ ලොකු හම්දුර බලනකොට රෑමත් දහන එළියේ ඉඳගෙන ගහක් යනගෙන භාවනා කරනවා. පොඩි හම්දුරන් දැන් ගිහිල්ලා කියන්නත් මොකද වගේ ලොකු හම්දු ඊට පස්සේ නැගිටපිලා කළෝ අවසරයි ස්වාමීන් වහන්සේ මම කිව්වේ ඒකයි මේක හරි සීතලයි මේක නිසායි මේ ගේ ඇතුලේ හිටියනම් උණුසුමයි. ඒක නිසා ඔබ වහන්සේට ලෙඩාසනීප වෙයි කියලා මං කිව්වේ එළිය සීතලයි කියලා. ඊට පස්සේ කළු මම මේ ඇත්තටම පොඩි නම සීතලට බය නිසා තමයි මම මේ සීතලේ භාවනා කරන්නේ කියලා. ඇයි කියලා වළු මේ විදිහට සීතලට බය වෙලා කුසීත වෙලා බුදියාගත්තට පස්සේ මට මැරිලා සීත නරකේ උපදින්න වුණොත් කිලෝරක් නැති ඝනාන්ධකාරයකට වැටෙනවා මට මේ වගේ කතා කරලා වැඩක් කරන්න වෙන්නේ ඔය එන්නේ සීත නරකෙට බය නිසා තමයි මේ දරා ගන්න පුළුවන් සීතල මම කාගෙන විඳවගන්නේ කියලා. එනිසා අපි දැන් මේ මනුස්ස ලෝකෙ මේ අඟපය අතපය හතර තියාගෙන ඉන්නවා මේකෙන් පොඩ්ඩක් lessලා ගිහිල්ලා වැටෙන්නේ කොහෙද කියලා බැලුවොත් ඒ ධම්මපද අට කතාවේ කියනවා පෘථග්ජනයට අපාය Tamange gedara වගේ කියලා. මේ తాවකාලිකව පොඩ්ඩක් ඉන්නේ මෙතන මේ. පය ගැසීච්ච ගමන් වැටෙන්නේ ඒකට. ඉතින් දැන් මේකේ ඉන්නකොට කියනවා සීතල වැඩි, උණුසුම වැඩි, බඩගිනි වැඩි, බඩ පිරල වැඩි. ඔක්කොම කීකේ පස්සට දැම්මම පස්සේ ඒ නිදිසත්තුන්ට අපායට ගියාට පස්සේ කොහොමඩක්වත් ක්ෂණේ ලැබෙන්නේ නැහැ. ක්ෂණේ ඉක්මවනවා. ඒ නිසා මේ ලැබිච්ච වෙලාවේදී නිදහසට කරුණු කියමන සරුවචනanse මේ විදිහට කුසීත වස්තු වීර්ය ආරම්භ වස්තු විදිහට එකම දේ කම්මැලි අකුසීත වස්තුවක් කරගන්නවා වීර්යවන්තයා වීර්ය ආරම්භ වස්තුවක් කරගන්නවා. නිසා තමන්ගේ ජීවිතය තුළ තමන්ට දකින්න පුළුවන් නම් ඉස්සර මේ පොඩි පොඩි කාරණා නිසා වැඩක් කරන්න හෝ භාවනාවක් කරන්න හෝ කරන්න නැතුව කරදරවෝ තමන් දැන් ඒවට මුණ දීලා ඉදිරියට කරගෙන යන ගතියක් තියෙනවා බරපතල විදියට ප්‍රයෝජන නැතුණා ටික ටික හරි යෙදෙන ගතියක් තියෙනවා නම් ඒකේ මේ සම්මා වායාමයේ කියලා යහ ප්‍රයෝගය ප්‍රයත්නය වීරිය තමන්ටම දැනගන්න. ඒ ප්‍රයත්නය අනුව යොදන ප්‍රයත්න ප්‍රමාණය අනුව සාපේක්ෂව ඔය සම්මා දිට්ඨිය වර්ධනය සිදු වෙනවා. මේ සමශීතෝෂ්ණ දේශගුණයක් තියෙන ලංකාව වගේ රටක සදා හරිත වන රේඛා මැද්දේ ගලාබසින ජීවල් අතරේ ගත කරනකොට ඇත්තකටලා බුදිය ගන්න හිතෙනවා. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ මේකේ සීතල වැඩි රටකට හෝ උෂ්ණ වැඩි රටකට ගියාම මේ මිනිස්සු ඒ මේ දේශගුණේ ලබා ගන්න කොච්චරක් වේදම් කරනවද කියලා. ඒ වේදම් කර කොච්චර හැතැම්ම ගණක් ඇවිදිනවද කියලා. ඒ කරලා තමයි මේ රත් කරගත්ත ගෙවල් හදලා ඒව ඇතුළේ ඉඳගෙන තමයි ලෝල් ටිකවත් පවා ගන්න. අඩු ගන්න ගියක් සම උණුසුමෙන් නඩත්තු කරන්න පුදුමාකාර වේදමක් කරනවා. කිසිනම තේ මනුස්සෝ දිහා බලනකොට බොහොම කාර්යක්ෂම ජීවිතයක් ගත කරනවා. යෙදිලා කරන ගතියක් පේන තියෙනවා. මේකේ සියල්ල ලැබුණාට පස්සේ කුසිත වෙනවා. එනිසා මේ ලද අවස්ථාව ගිලි වුණොත් ආයෙ ගිහිල්ලා ආයෙත් අපිට ඕන තැනකට මෙතෙන්ද එන්න හම් වෙයිද කියලා කියන එකට අපිට කිසි කෙනෙකුට වග වෙන්න බෑ. ඒ නිසා ලද හැම වෙලාවකදීම කනෝ වේමා උපච්චකා අනි අහෝ මේ ක්ෂණයේ ඉක්මා නොවේවා කියලා ඒ ක්‍රියාවේ යෙදෙනවා නම් පටන් ගන්නකොට හරි වෙහෙසයි හරි කට්කරෝසනයි මේක ඉන්න අමාරුයි පැයක් ඉඳගෙන ඉන්න අමාරුයි සක්මන් කරන්න අමාරුයි බොහොම අමාරුයි නමුත් වීර්යවත්ෝ පන කිං නාමන සිජ්ජති කියලා සරුවචනාංශයේ ධෛර්යවන්ත කතාවක් කියනවා මේ වීර්යවන්තයාට මහන්නේ මොකද්ද විනිවිදගෙන යන්න බැරි කියලා. එන ඕනෙම බාධාවක් දෙතුන් සැරයක් පොර කෑවට පස්සේ කඩාගෙන යන්න පුළුවන්. නිසා වීර්ය නැගිටිනකන් වීර්ය ඍජු කරගන්නකන් හැම වෙලාවෙම නිකන් බාගෙට මෝරච්ච එළවලු ටිකක් කඩලා තැනකින් තැනකට ගෙනියන්න යනකොට ඕකත් ඇලෙනවා පොඩි වෙනවා කහට පෙපෙනවා මැලවිලා යනවා. ඒත් මෝරච්ච එළවලු ටිකක් ඇහැට මැට ගියාම එච්චරම කරදරයක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අර වීර්ය ඉන්ද්‍රිය නැගලාවට පස්සේ ඒ යෝගාවචරයට ඕනේ වැඩක් කරනකොට ඒ මුලැමැදාග සාම් සාවධානව බලාගෙන කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒක සඳහා අපේ ਸਰුවචන් වහන්සේ විතර ලස්සනට කාලය දවස් 5කට බෙදලා ඒ කටයුතු ටික සම්පාදනය කරපු ශාස්ත්‍රුන් වහන්සේ නම දැන් අවුරුදු 2600කට ඉස්සලා කාලසටහනක් නඩත්තු කරපු කිසිම කෙනෙක් නැහැ. මේ නිසාම වෙලාවට වැඩ කිරීම අප්‍රමාදය මුළු ශාසනයෙම හරපද්ධතිය බවට මුළු ශාසනය පිළිකර දක්වන එකම වචනේ බවට ਸਰුවචන්සේ දේශනා කළා තියෙනවා. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත කළ යුත්තේ කරන්න පමා වෙන්නේ නැහැ නොකළ යුත්තේ නොකරන්න පමා වෙන්නේ නැහැ. ඉතින් වීරිය ධර්මයේ දිගේ නැත්නම් සදාචාරයේ දිගේ ඉදිරියට ඇවිල්ලා තියෙන හැටි දිහා බලනකොට නිකමට හිතන්නේ මේ වගේ ශාසනයක් අවුරුදු 2600ක් මේ විදිහට සජීව පවත්වාගෙන එනකොට ඒ දුර්භික්ෂ සතුරු ආන්තරා පරසතුරු ආන්තරා අතරේ මේවා රැකගෙන ආපු යෝගාවචර නැත්නම් ස්වාමීන් වහන්සේලා මොන විදිය කැපකිරීමක් කැපකරන්නද කියලා. ඉතින් ඒ ආකාර කැපකිරීමක් කළා අපි දක්වා ගෙනාවු මේ ශාසනය, මේ සම්මා දිට්ඨිය අපි තනවාඩා ගත්තේ නැත්තම් තම තමන්ගේ චිත්තසංතානය තුළ ඉතින් බුද්ධ ධර්මයට දෙයියන්ගේ පිට තමයි. අපිට කියන්නවා කතරගම දෙයියන්ටයි විෂ්ණු දෙයියන්ටයි කියලා පොඩ්ඩක් මේක බලාගන්න අපිට කරගන්න අමාරුයි මොකද අපිට බබෙක් හම්බෙන්න ඉන්නවා අපිට රට යන්න තියෙනවා අර ගෝයන් කපන්න තියෙනවා අර කයි මේකයි කියලා දෙයියන් තමයි බාර දෙන්න වෙලා තියෙන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ අපෙන් මේක ගිලී නොයන්න නම් නිමි પરම්පරාවට යන්න නැති වෙන්න නම් මේ ශක්ති ප්‍රමාණය යෙදෙන්න ඕනේ නිසා ඔය මෑතකදී භාවනා පිළිබඳව බොහොම ප්‍රසිද්ධියක් කුසල යුග මෙහෙවරක් කරපේ මහසී ෂැඩෝ ස්වාමීන් සඳහන් කළා තියෙනවා මුළු ශාසනයම පැවිතිලා තියෙන සීල සමාධි ප්‍රඥා රකින්න මිනිහගේ පපුවේ කියන. මේ ශාසනික සේවාවල් කියලා කොඩි බඳිනවා, ගෙජ්ජු හොල්ලනවා, පෙරහැර කරනවා, චෛත්‍ය හදනවා, ඒකල්ල බලාපොරොත්තු වෙන අපිත් කෙලිකාරයෝ තමයි කියන්නේ. ඒ කරන මිනිස්යාගේ සීලේ වර්ධනයක් වෙලා නැත්නම් සමාධි වර්ධනයක් වෙලා නැත්නම් ප්‍රඥා වර්ධනයක් වෙලා නැත්නම් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය වර්ධනයක් වෙලා නැත්නම් සමත සම්මාදිට්ඨිය වර්ධනයක් වෙලා නැත්නම් විපස්සනා සම්මාදිට්ඨිය වර්ධනයක් වෙලා නැත්නම් මුචින් ශාසනයේ දෙයියන්ගේ පිට තමයි. මේක මේ මේ මේ ඉතිහාසෙ පුරාගෙන ආපු ඒ කටයුතු අපි නිග්‍රහ කරන්න හදනව නෙවෙයි. දැන් අවුරුදු 70කට 80කට එහා පැත්තේ හිටපු අපේ අත්තර මේ අම්පච්චලා තාම්මලා නෙමෙයි අත්තල මුත්තල ගත්තොත් උන්දලට මේ වගේ එලියක් තිබුණෙම නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඒගොල්ලෝ තිබිලා නොකර හිටියා නෙවෙයි. එදා ත්‍රිපිටකයේ තිබුණේ නැහැ, පන්සලක් තිබුණේ නැහැ, සංඝයාගේ උපසම්පදාවක් තිබුණේ නැහැ. මේ තීරම විජාබව් වෙලා තිබුණා. ඒ තරමටම සුද්ධා. ඒ තරමටම මේ පරදේශක්කාරයා. ඒව නැති කෙරුවා පහනක් පත්තු කෙරුවොත් බුදුන්ද කියලා නිකන් සත පහක් දඩ ගන්නවා. මේ විද්‍යට නීති දාලා මේක නැති බංගස්ථාන කරා. නමුත් ඒ ඇත්ත කොහොම කොහම හරි කරලා කුපුස්කොල පොතල් ලියලා හරි ගල් කටු වලින් ගලයක ලියලා හරි ගල් ගෙවල් වලින් හරි හැමලා කරලා මේව රැකගෙන ඇවිල්ලා දැන් අපේ යුගයේ වෙනකොට දැන් මේක සෑහෙනේ මූලික උපකරණ ටික තියෙනවා ඉතින් හැම කෙනාටවත් මේකේ වටිනාකම පේන නිසා ඒ සඳහා වීදී යෙදුවේ නැත්නම් අපිට මෙච්චර අමාරුවෙන් අපිට දක්වා පැමිණිච්ච මේ දේ අපි අයාලේ හරිය වෙනවා මම මෙහෙම කිව්වට මේ ඔක්කොටම එක විදිහට මේව කරන්න පිනවත් හැකියාවක් ඇත්තේ නෑ. නමුත් මේන පිරිසකින් අපි අපි අතර මේක නැగిලා එනවා මිසක්කා වෙන කවුද මේක කරන්නේ. ඒ නිසා මේ වීරිය ඉතාමත්ම අවශ්‍යයි මේ භාවනා වැඩපිළිවෙලේදී මම ඊයේ පෙරේදත් මතක් කර විදිහට නැත්නම් පසුගිය ධර්මදේශන මතක් කර විදිහට උගදෙනේ පොත්පත් කියවනවා ක්‍රම හොයනවා මේ කෙටි ක්‍රම වල යන්න බැරිද කියලා. උගුරට හොරා බේත් බොන්න ක්‍රම නැද්ද කියලා. චිත්ත දැනෙන්නේ නැතුව බේත් බොන්න. ඉතින් එහෙම කරන්න ගිහිල්ලා මේකේ නානා කෙටි ක්‍රම කරන්න ගිහිල්ලා කෙටි ක්‍රම වලින් පිස්සු වැටෙනවා. ඉක්මනට පිස්සු හදා ගන්න පුළුවන් ක්‍රම කියනවා. වීර්ය හරහා යනකොට එහෙම මොනවාක්වත් ඇති වෙන්නේ නැහැ. ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ දෘෂ්ටියේ වර්ධනයක් ඇති වෙනවා. මෙන්න මේ වීර්යයට කිට්ටුවේම නැත්නම් වීර්යයත් එක්ක සරල සමාන්තරව ගමන් කරන තව චෛතසිකයක් ශරුවත්ංශේ සඳහන් කරනවා මේ චත්තාරිසක සූත්‍රයේදී සෝ සතෝ මිච්ඡා දිට්ඨින් පදහ පජහති සතෝ සම්මා දිට්ඨින් උපසම්පද උපසම්පජ්ජ විහෙරති වීර්ය වගේ මේ සතියෙන් යෝගාවචරයා මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණයටත් සම්මා දිට්ඨියට එළඹ වාසය කිරීමටත් කටයුතු කරනවා නම් අරකට යහ වෑයම පුලුල් වීර්ය කියලා කියන වගේ මේකට යහපත් වූ සතිය නැත්නම් පුළුල් වූ සතිය කියලා කියනවා. එනිසා මේ වීරිය සහ සතිය කියන දෙක බොහොමත්ම ළඟ ළඟ වැඩ කරන චෛසික දෙකක්. සමහර විටක ඒ බුරුම ආචාර්යවරු පෙන්නනවා සතිය වැඩිවීමට ආසන්නම කාරණා විදිහට චිත්තයේම ළඟ ඉඳලා උදව් කරන වීරිය. වීර්යවන්ත නැති කෙනාට මේ සතිය අප්‍රමාදය කරගන්න අමාරු ඒ නිසා කම්මැලිය පේන කියනවා කියලා කතාවක් ගමේ කොටේ තියෙනවා. අහවලඩි කියලා කරගෙන આવොත් කියනවා දැන් ගියාට ඔක හරියන එක නැහැ. මේ වෙලාව වැරිනවා කියලා নানা ආකාර කතා වලින් මේක පස්ස ගන්නවා. නමුත් වීර්යය සහ සතිය දෙක තියෙනවා නම් ඒ පුද්ගලට එන්නේ එන්නේ නව නිර්මාණ ප්‍රගතිශීලීත්වය ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉන්න පටන් ගන්නවා. නමුත් අර වීර්ය චෛසිකේ වගේවත් මේ සති චෛසිකේ ගැන බණ කියන එක හරි අමාරුයි. මොකද හේතුව ඒකේ දන්නේ නැහැ. සතිය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේකට සිංහල වචනේ මොකද්ද කියලාවත් ඇහුවොත් බොහොම අමාරුයි කෙනෙකුගෙන් ලකුණු 100ක් දෙන්න පුළුවන් උත්තරේ ලබා ගන්න. අද බෞද්ධෝ 100ක් එකතු කරලා කාට හරි ඒ ඇත්තන්ට කිව්වොත් මේ සතිය කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන්ගේ ඉගැන්වීමේ වටිනාකමක් මේ සතිය කියන්නේ මොකද්ද සතිය කියන්නේ කියලා වටපිට මූණ බලන එක තමයි කරන්නේ. ඒක නිසා සත්‍ය පිළිබඳව අපි මේ වැඩ පිළිවිලේ ප්‍රධානම තේමාව විදිහට අපි ගත්තේ සත්‍ය නැත්නම් සත්‍යපට්ඨානේ. ඒක පිළිබඳව සරල එහෙම නැත්නම් කාටවත් වටහා ගන්න පුළුවන් අර්ථකථනයක් එහෙම නැත්නම් නිර්වචනයක් ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියලා මට හිතුණා මේ පාඨය ਸਰවචන්සේ දේශනා කරපු මේ උද්දුත පාඨයේ ආලෝකයෙන් මේ සතිය සිංහට නගන අපි සිහිය කියලා. නමුත් මේ සිහිය සිහි නැතිවීම කියන ಪದයට යනකොට ගන්න අර්ථය නෙවෙයි. මේ මූර්ධා චී මූර්ධා වෙනවා සිහි නැති වෙනවා කියන එක නෙවෙයි. සිහිය එළඹ සිටනවා කියලා කියන්නේ වර්තමාන මොහොතේ වර්තමාන මොහොතට 100ක් හිත අවදි කරනවා කියන එක. එළඹ සිටනවා කියන එක තමයි වචනේ වශයෙන් සඳහන් කරන්නේ. එළඹ සිටි මොහොතේ නැත්නම් වර්තමානයේ එළඹ සිටීම කියලා. ඉතින් මේක හරි අමාරුයි තේරුම් ගන්න. ඒ නිසා 80න් කියනවා කියලා කියන්නේ අපි මෙතන හිටියට කඳ මෙතන තිබුණාට වෙන දේවල් ගැන කල්පනා කරනවා. මේ මොහොතේ ඉඳගෙන ඊයේ වෙච්ච දේවල් හෙට වෙච්ච දේවල් කල්පනා කරනවා. මෙතන ඉඳගෙන ළඟ ඉන්න එක නැගෙන හිතේ ඉතින් ඉන්නවට අපි කියනවා 80 කියලා. මම දැන් මෙතන නැහැ. හිටියට මම මං ගැන නෙවෙයි කල්පනා කරන්නේ අනික් කට්ටිය ගැන. දැන් මෙතන නෙවෙයි කල්පනා කරන්නේ ගෙදර කොහමද, වැඩ පොලේ කොහමද, ඉස්කෝලේ කොහමද, අනික් අනිත් තැන්. ඒගොම හෙට වෙනවා වෙයිද, ඊයේ මොනවා වෙයිද කියලා ඒ ක්ෂණය පන්නලා. අනේ හැම තැනකදීම මේ සතිය ගිලිනවා. අසතියටපත් වෙනවා. ඒක නිසා සතිය කියලා කියන්න බලන්න මම දැන් මෙතන ඉන්නවා කියන එක සතිය කියලා ගන්න පුළුවන්. මේක තේරුම් ගැනීමේදී කිට්ටු කරගන්න පුළුවන් තවත් සාසනික වචන තමයි අප්‍රමාදය කියන්නේ. අප්‍රමාදී කියලා කියන්නේ ප්‍රමාදයේ විරුද්ධාර්ථ පදේ. අප්‍රමාදයට අපේ සිංහලේ වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ප්‍රමාදේ නම් ඇති වෙන්න පාවිච්චි හැම වැඩක්ම කරන්න ගියාම සිංහල විනාඩි 30ක්වත් පමණයි. ඒක මේ ජාතික ලක්ෂණයක්. මුන්න වැඩේ කරන්න ගියත් පොඩ්ඩක් පමා වෙලා කරන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ හරහා මේ සත්‍ය වර්ණ ගන්න පුළුවන්. ඉතින් ඒකට මේ පර්යංක භාවනාවේදී ඉන්නකොට නැත්නම් ඉඳගෙන භාවනා කරන කෙනෙකුට සත්‍ය වර්ණ කෙනෙකුට කොහොමද මේ සත්‍ය ක්‍රියාත්මක වීම කොහොමද මේ ආනාපාන සතිය බුද්ධානුස්සතිය දේවතානුස්සතිය වගේ තැන්වල තියෙන මේ සතිය කායගත සතිය වගේ තැන්වල තියෙන මේ සතියේ ඉදිරිපත් කරන්න. නැත්නම් කොහොමද භාවනා උපදේශයකට නගන්නේ? ඒ නිසා සතිය වැඩි වීමට කාලය වෙන් කරගන්න තරම් පිං ඇති යෝගාවචරයක් ඉන්නවනම් ඒ කෙනාට කියනවා මේක වඩන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඉඳගෙන ඒ සඳහාම කාලය යොදලා ඇස් දෙක වහගෙන භාවනා මධ්‍යස්ථානයේ ශාලාවට ගිහිල්ලා පූර්ණ කාලීන වශයෙන් සතිය වැඩි එක ක්‍රමයක්. ඒක හරියට ස්පිතාලේ නතර වෙලා බේත් ගන්නවා. නැත්නම් ඉස්පිරිතාලේ තියෙන දැඩි සත්කාරකයකට ගිහිල්ලා සියලු පරිසර සාධක විෂ බීජ නාශනය කළ බේත් ගන්නවා. ඊට පස්සේ තව එකක් තියෙනවා භාවනා මධ්‍යස්ථාන තත්ත්වයටදී සක්මන් කරමින් සීය පවත්තරේ. ඒකදී අර වගේ නිශ්චල වෙන්නෙත් නෑ, ඇස් දෙක වහගෙන ඉන්නෙත් නෑ, සාමාන්‍ය ඇස් දෙක අරගෙන එහෙට මෙහෙට පොඩි චලනයක් කරන ගමන් ඇවිදින ගමන් සක්මන් කරනවා. ඒක නිසා දැඩි සත්කාරයකින් ඉඳලා සාමාන්‍ය වාට්ටුවේ ඉඳලා බෙහෙත් ගන්නවා වගේ. ඊට පස්සේ පුළුවන් එදිනෙදා වැඩ කරන ගමන් හැකි තාර්තුරට මුළු හදින්ම එක වැඩක් එකවර එකවරකට එක වැඩක් කරන ගමන් ඒක බුදු වතක් දේව කාර්යයක් රාජකාරියක් කරනවා වගේ ඒකට ගෞරවයෙන් ඒ වැඩේ කරනකොට ඒකට එළඹිලා ඒ වැඩේ කරන එක මේ විදිහට තුන් ආකාරයකට සතිය වැඩිම මේ වගේ වැඩමුළුවකදී අපි හඳුන්වා දෙනවා ඉතින් මේ වෙලාවේදී මේ සති කියන චෛතසිකයත් හඳුනා ඉඳගෙන කරන භාවනාවක් කොහොමද කියන එකට දෙකටම සම්පාදනය වෙන විදිහට විස්තරයක් කළොත් ඒ යෝගාවචරයට කියනවා ඇවිල්ලා මේ වගේ ශාලාවක හොඳට පට්ටලව සමබරව ලීච්ඡ ස්වරූපෙන් කය කියලා වාඩි වෙන්නේ කියලා. වැඩි වේලාවක් ඉන්න පුළුවන් ඉරියව්වක්. ඉතින් මේදි සරුවචනාංශගේ ඉගැන්වීම කිට්ටු කරගත්තොත් අපිට ඉඳගෙන ඉන්න පුළුවන්, හිටගෙන ඉන්න පුළුවන්, ඇවිදින්න ඉන්න පුළුවන්, නිදාගෙන ඉන්න පුළුවන්. මේ සතිය අප්‍රමාදය එළඹ සිටීම සඳහා සරුවචනාංශය ආධුනිකයට යෝජනා කරන්නේ ඉඳගෙන ඉන්න එක. අපි ඒක සරුවචනාංශික රූපයක් ඉස්සරහින් කියන්නේ මෙන්න මෙහෙමයි ඉඳගෙන ඉන්නකොට සතිය සතිය වඩනකොට සරුවචනාංශයේ හිටපු ස්වරූපය කියලා මේ හිටිපිලිමයක් අරගන්න. ඒක ඔක්කොට මේ විදිහට ඉඳ ගන්න බෑ. නමුත් ඉඳගත්තට පස්සේ හොඳට සමබරව සහැල්ලු ස්වරූපයෙන් වාඩි වෙලා ඉන්නකොට ඒ පහසු කයට සහැල්ලු කයට ලිහිච්ච කයට මම දැන් මෙතන ඉන්නවා කියන එක ප්‍රියයි. ඔක උලක් උඩ ඉන්නකොට වගේ තනි කකුලෙන් ඉන්නකොට වගේ කෙලින් කටින් ඉන්නකොට වගේ දඬු කඳේ ගහලා ඉන්නකොට වගේ ඒක මම දැන් මෙතන කියන එක දැනගත්තට ප්‍රිය වෙන්නේ. ඒ නිසා යෝගාවචර ඉස්ලාම දැනගන්න ඕනේ. ඒ සතිය වඩන්න යනකොට මම දැන් මෙතන කියලා ප්‍රිය ස්වරූපයක වාඩි කරවන්නේ. මේක තමයි ඉස්සල්ලාම වතාවට අපි සමහර විටක තමන්ගේ ශරීරයත් එක්ක මිත්‍ර ස්වරූපයෙන් වැඩ කරන වෙලාව. නැත්තම් අපි මේක වැඩ ගන්නේ දොඹ කරයක් වාගේ. කිලෝරක් නැතුව වැඩ ගන්නේ යන්ත්‍රයක්, ලීවර් යන්ත්‍රයක්. නැත්තම් මේක ලස්සන කරන්න හදලා තියෙන රූපලාවන්‍ය මධ්‍යස්ථානයක්. නානා ප්‍රවිදිත බැලුව කවදාකවත් මේක පට්ටලව වාඩි වෙලා ඒක දිහා මුළු හදින්ම වටිනාකමකින් යුක්තව බලන වෙලාවක් අවු සමහරට අවුරුදු 120ක් ජීවත් වෙන කොටත් නොලබෙන්නේ ඉඳී තියෙනවා. භාවනා නොදන්න කෙනා. නැත් ඕනම කෙනෙකුට පුළුවන් ඒ විදිහට ආගම ධර්මයේ ශී කරලා සති සමාධිය ගැන කතා කරලා වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන තැනට හිත ගන්න. යම් කිසි කෙනෙක් ගන්න බැන්නම් එයාට භාවනාවක් මේ ලෝකේ බහුවේ නෑ සුදුසු නෑ. ඉඳගෙන මේව විනෝදයක් විවේකයක් ගන්න පුළුවන් නම් ඒක ලොකුම ලොකු ප්‍රවිෂ්ඨයක්. ඒක ලොකු දැන් හැබැයි වෙනසක්. යෝගාචර ජීවිතයක් නෙවෙයි මනුෂ්‍ය ජීවිතේට හැබෑම වෙනසක් තමයි මේ එක තැනක වාඩි වෙලා එතන මම දැන් ඉන්නවා කියලා දැනගන්නේ. මේ ඇයි එහෙම වෙන්නේ? ඇත්තටම කියනවා නම් අපි ඒ චිත්තක්ෂණේ පමණයි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවකම අපි ඉන්නේ හීනෙක. මෙතන ඉඳගෙන වෙන තැනක් ගැන කල්පනා කරනවා. වෙන දෙයක් ගැන කල්පනා කරනවා. වෙන මොහොතක් ගැන කල්පනා කරනවා. වෙන කෙනෙක් ගැන කල්පනා කරනවා නම් ඒක මායාවක්. ඒක හීනයක්. ඒක මත්වීමක්. ඒක බරපතල ප්‍රමාවක්. නමුත් අපි දවසේ කල්පනා කරලා බලුවොත් උදේ ඇහැරපතන ඉල්ල හැන්ද වෙනකන් කරන වැඩවල කොයි මොහොතේද අපි මම දැන් මෙතන කියන තැනට එන්නේ සම්පූර්ණ මෙහෙම නොවි මුළු ජීවිතේම ගත කරන්න පුළුවන්. ඒක නිසා සරුවච්චන් වහන්සේ එහෙම අප්‍රමාදී අප්‍රමාදී ලෝකේට අසත්‍යමත් ලෝකේට පෙන්ලා දෙනවා උඹ ලෝකේ කොයි තාක් දන් දීලා තිබ්බත් මහා මෙර උසට දන් දුන්නත් උත්කෘෂ්ඨ සීලයක් රැක්කත් මොන්න තරම් මේ ධ්‍යාන භාවනා කරලා තිබුණත් ඒ සියලු කුසල් වලට වැඩිය මේ මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණේ වටිනවා. එනිසා යව ජම් දවසක කායින් හරි ඇහුවොත් ඔබ මේ මුළු ජීවිතේම කළ තියෙන බරපතලම කුසලයේ මොකද්ද කියලා? ඔක අහනවා යම රජු රෝපල්ලයට ගියාම. පැඩිලා පයිපර්ල වැටුනොත් වැටෙන්නේ ඔතෙන්දනේ. වැටෙන ඔළුව පල්ලෙහාට දෙන කඳ උඩට තියාගෙන වැටෙන්නේ. යම රජුර ගියාම ආනවලු මොක්කෝ දැන් මෙහි ආවේ කියලා. උඹට දැන් මනුසාත් භාවය ඉල්ලුවා, බුද්ධෝත්පාද කාලය ඉල්ලුවා, අතපය ඉල්ලුවා, පින් කරන්න ඉල්ලුවා, පැවිද්ද අවශ්‍ය කාලය දුන්නා, සල්ලාන මිත්‍රිල ඔක්කොම දුන්නනේ දැන් මොකද මෙහි ආවේ කියලා. ඉතින් කියන්න වෙනවා අනේ ඉතින් අපිට එහෙම කරගන්න බැරි වුණා ඉන්න කාලේ අපි নানা ආකාර වචන කිය කැම පැන පැන හිටියා. නමුත් ඒ යම රජුත් හරි මේ ප්‍රජාතන්ත්‍රවාදී මිනිහා. මිනිහා නෙවෙයි මේ යම රජුත්. ආනවලු උඹට ඔය මන් දී උඹ ඉල්ලලානේ මේ අවස්ථාව ගත්තේ මනුෂ්‍යත් භාව කොමලවන. ඒකෙදි කරපු ලොකුම පිංකම මොකද්ද කියන්නේ? ඉතින් අපි කියාවේ වෙසක් කාඩ් ඇරියා. ඒ කවි ලිව්වා. නානා බුදු රූපෙන්දා. ඉතින් නානා ප්‍රකාර පිංකම් අපි ළඟ තියෙනවලු. ඒක තඹේකටම අයින් කරන්නේ. යමරජුරු එහෙම ලේසියට මායින් කරන කෙනෙක් නෙවෙයි. දැන් කියා ගන්න දෙයක් නැත්නම් අහනෝ ඇයි මිනිස්සු උඹ මේ මං උඹට ඕක වෙන්නේ නැති වෙන්න සතිය පිටව ගන්න මම දේව දූතේ කිව්වනේ. පණිවිඩකාරයෙක් කිව්වනේ හිින කාලේ. අනේ මට හම්බුනේ නැහැ. කවුරක්වත් මට හම්බුනේ නැහැ. ඒක නිසා නැත්නම් මෙතෙන් දෙන්න වෙන්නේ නැනෝ කියලා. ඇයි උඹ දැකලා නැද්ද මේ මලමුයේ Tamangema අසුචි මල මූත්‍රවල වැටලා ඉන්න පොඩි ළමයි දැකලා නැද්ද? අසතියෙන් ගත කරනවා. දැන් ඔබත් එතනදලා මේ නේද මේ ඊලන්දාරිකම දක්වා ආවේ. ඊයකර ලොකු වෙලා දඬු වෙලා ආවේ. උඹ ඒක දකින්නකොට පේනව නේද කොච්චර අසරණද කියලා. දැන් ඔය බල පුළුවන් කාරකම් ආවට පස්සේ සතුම් මරමින් හොරකම් කරමින් කාමීච්ඡාචාර කරමින් බොරු කේලා මිසත් කතා කරමින් හිටින්නේ නැහැ නේද මෙතෙන් එන්න උනේ. ඔබ ගත්තේ නැද්ද මේ ඒ තමයි ඉපදිච්ච ගමන් දරුවගේ තියෙන අසරණකම දේව දූතෙක් විදියට නෑ. එයා විතර නෙමෙයි තව දේව දූතෙක් කියලා කියනවා. ඒක දැක්කෙත් නෑ නෑ. හැම දැකන්නේ නැද්ද අසාධ්‍ය විදිහට ලෙඩ වෙලා මලමුයේ හොවිලා කවුරුත් නැත්තම් කුණු කන්දස්සාර වෙන කුණු පණුවන් ගහන ලෙඩු. ඌව දැක්කා ඉතින් දැක්කට මේ පණිවිඩය නැහැ. එහෙම නැත්තම් වයසට ගිහිල්ලා නාකිටතරකිට තෙයි කාටත් ඔය ටික වෙයි කියලා කකුල වම තිනකොට දකුණ යන්නේ. දකුණ දිහට වම් බලන්නේ. උතුර බලනකොට දකුණ පේන්නේ. ඇහෙන්නේ නැහැ. එහෙම කට්ටිය දැකලා නැති. නෑ දැකලා තියෙන වෙනකොට කවදාකවත් මේ අප්‍රමාද පණිවිඩය ආවේ නෑ. මලමිනියක් දිහා දැකලා නැද්ද මේ ඔක්කොම ශ්‍රී ලංකාවේ හිටපු මිනිස්සු දැන් මොකක්වත් නැතුව වැටලා ඉන්නේ. මොකක්වත් දැකන්නේ. යම් කිසි කෙනෙකුට ඔන්න යතර සාකච්ඡාවේදී කියන්න පුළුවන් වුණොත් මම මෙන්න මේ විදිහේ සීලයක් රැකලා තියෙනවා. මම මේ විදිහේ සමාධියක් රැකලා තියෙනවා. මම මේ විදිහේ භාවනාවක් කරලා තියෙනවා. මම මේ ජීවිතේදී මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඒ ගත කරපු manussකම මම දැන් මෙතන වශයෙන් සතිමත් වෙලා ඉන්නවයි කියලා නැත්නම් හික්මීමකට සීල සමාධි ප්‍රඥා යොදලා තිබුණත් ඒක ඒ ප්‍රතිබල වික්ත සහිතව කියන්න පුළුවන් නම් යම රජුරෝ සලකා බලලා කියනවා මමට එක අවස්ථාවක් දෙනවා ඒඹට මෙතනදී දොරකඩ ඉඳගෙන ඒක කියන්න පුළුවන්කම නිසා මම දිවි ලෝකයට හෝ මනුස්ස ලෝකයට අවස්ථාවක් දෙනවා ආයමේනෝ එන විදිහට කටයුතු කරපන් කියලා සංවේගය ඇති කරලා ආපහු එවනවා කියලා කියනවා ඉතින් මේ එහෙම ආපු වෙලාවද දන්නේ නැහැ මේ අපි දැන්. ගිය පාර ගිහිල්ලා එතන ඉඳගෙන මේ ආපු වෙලාවද දැන් ආවට පස්සේ මතක නැහැ. ආවට පස්සේ අල්ලපු ගෙදර මනසට වැඩි ලොකු ටෙලිවිෂන් එකක් ගන්න ඕන වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඊට වැඩි හයියෙන් යන කාර් එකක් ගන්න ඕනලා තියෙනවා. මේ සෙල්ලම් වලට ගියාට පස්සේ අපිට මතක නැතුණා මොකද වුනේ කියලා. අනේ අමතක වීමද කියන ප්‍රමාදේ කියලා මේ සංසාරේ විශාල චිත්‍රය දැකලා අප්‍රමාද වීම තමයි මෙතෙන්දි සරුවත්යන්සේ සඳහන් කරන්නේ. ඒ නිසා කාට හරි පට්ටලව වාඩිලා එක තැනක ඉඳගෙන මම දැන් මෙතන කියන තැනට හිත ගන්න පුළුවන් නම් මම නැවතත් කියන එක හැබෑ වෙනසක්. ඒ චිත්තක්ෂණය විතරයි අපි ජීවත් වෙන්නේ නැත්නම් අපි මේ අනුරවට්ටන්න කාලයෙන් මවාපාගෙන යන ජීවිතයක්. ඉතින් එහෙම කෙනෙකුට ඉන්න පුළුවන් නම් විනාඩියක් දෙකක් තුනක් මම දැන් මෙතන ඉන්නවා කියලා මේ හිත යම් චිත්තක්ෂණයක මේ විදිහට මම දැන් මෙතන කියලා ඇතුළ මේ ඉඳගෙන ඉන්න කයට ගියා නම් මේක හැබැයි වෙනස වෙන්නේ මොකද? එහෙම නැති හැම වෙලාවෙකම හිත තියෙන පිට. රූප බලමින්, ශබ්දහමින්, ගඳ බලමින්, රස බලමින්, පහස ලබමින් කියලා කියන්නේ බලනාතාක රූප අනුන්ගේ රූප අපි බලන. ශබ්ද, ගන්ධ, රස, පහස. ඒ නිසා මේ හැඟුම් උදාහරප ජීවිතයක් තියෙනවා. යම් වෙලාවක මම දැන් මෙතන આવොත් විතරක් හිත ඉස්සල්ලාම දාලා ඇතුළට නැමෙනවා. ඉතින් මේක භවනා මේක ආධ්‍යාත්මිකයි මේක ධාර්මිකයි. ආගම අනුරූපයි. අන්නේම බලාන ඉන්න කෙනෙකුට එහෙම සුළු වේලාවක් ඉන්නකොට මොනවත්ක්ම ක්‍රමේ පටල වඩල වෙන මොනද පේන්නේ කියලා බලන්න පුළුවන්. දැනෙන්නේ මොනවද කියලා බලන්න පුළුවන්. ඇඟෙන්නේ මොනවද කියලා බලන්න. අත්විඳින්නේ මොකද්ද කියලා බලන්න පුළුවන්. මේ ඇතුලේ Taman ඇතුලේ තියෙන ටික දැක ගන්න පුළුවන්. ඒතකොට මේ සතිය තවත් දියුණු වෙලා කෙනෙකුට කියන්න පුළුවන් මම මේම හොඳට නිස්සද්දව සමබරව වාඩි වෙලා ඉන්නකොට මෙන්න මෙහෙම දැනෙනවා. මට මෙන්න මෙහෙම වෙනමයි කියලා එතනදී මේ දැනෙන එක එකක් එක තව කෙනෙකුට කියන එක හරිය වැදගත්. එහෙම ඉන්නකොට අපි හිතන හුස්ම ගන්න එක වැටුණා, බඩ පිම්බෙනවා හැකිලෙනවා වැටුණා වගේ කියලා ඉඳගෙන ඉන්නකොට අන්න ඒ දේ මේ ප්‍රාණ රැකීම සඳහා අවශ්‍ය කරන මේ අඩුම ලංසෝ වෙන මේ හුස්මත් එක්ක මේ සත්‍ය ප්‍රත්‍යවීමට අපි කියනවා ආනාපාන සතිය කියලා. ආස්වාද ප්‍රසවාසය අනු යන සතිය. එතකොට අපිට බලන්න පුළුවන් හුස්ම කීයක් සතියෙත් එක්ක සතියෙන් ගත කරන්න පුළුවන්ද කියලා. අනේ ඉදාට තේරෙයි අපි කොච්චර දුර්වල සතෙක්ද කියන්නේ. අපිට එක දිගට හුස්ම තුන හතරක්වත් එකට පවත්වන්න බෑ. ඒ තරම් හිත පිට යනවා. ඒ තරම් සද්ද වලට වැටෙනවා. ඒ තරම් හිතවිලි වලට වැටෙනවා. ඒ තරම් වේදනාව එනවා. අපි විවිධ ශිල්ප වල දක්ෂ වෙන්න පුළුවන්. විවිධ ශාස්ත්‍ර වල දක්ෂ වෙන්න පුළුවන්. අපි විවිධ හැකියාවක් නැති අය වෙන්න පුළුවන්. නමුත් Tamangeම අත්‍යන්ත වූ මේ ප්‍රාණියත් එක්ක ප්‍රාණයාමයත් එක්ක හුස්මත් එක්ක ගත කරන්න පුළුවන් කාලයෙන් තමයි මිනිහා නොමිනිහා මනින්න පුළුවන්. මොකද පශ්චාත්තාප වෙන්න නරකයි නැවත නැවත හිතියොදා බලන්න ඕනේ. කොච්චර හුස්ම ගන්න, කොච්චර තප්පර ගන්න, කොච්චර විනාඩි ගන්නක් මේ ආස්වාද ප්‍රසවාසත් එක්ක ඉන්න පුළුවන්ද කියලා. නැත්නම් පිම්බීම හැකිලිමත් එක්ක ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මේකට තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි විශේෂම ගියන්නේ අපිට මේක මේ තරම් විවේකීව කරන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් මේ දාන දණ්ඩා කණ්ඩායම වගේ කට්ටිය ඔය හෙට දවල් 12ට උඩහට යනවා සමහරට දාන දීලා ඉවර වෙලා. ගියාම උඟක් කරලාට මාව හම්බ වෙනවා නැත්තම් ඒ කවුරු හරි වැඩිමහල් සංඝයා වහන්සේනමක් හම්බ වෙනවා. ඉතින් ඒ දාන දායකයන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ඒගොල්ලෝ මේ බුරියෙන් පල්ලෙහාට තමයි සලකන්නේ උඩ පැත්තට සැලකිල්ලක් නෑ වැඩි භාවනා කරන්නේ නෑ සිල් රකින්නේ නෑ දානෙට බොහෝම ගෞරව කරනවා ඉඳලායින් පස්සේ ගියා මම අහනවා නිකමට කවුරු හරි මෙතන ඉන්න කට්ටිය නෑ භාවනා කරනවාද කියලා අහපම කවුරක්වත් නෑ කියලා. මම මේ මේ කට්ටියට බයින්ද හදනවා නෙමෙයි මේ වෙච්ච සිද්ධියක් වෙච්ච සිද්ධි කියන්නේ. නෑ කිසි කෙනෙකුට භාවනා කරන්න වෙලා. කායින් හරි යවුවොත් මේ ආනාපානේ කරන්න නැති කෙනෙක් ඉන්නවද කියලා අහුවොත් එහෙම බර ගන්නක් අත උසනවා. මං අහනවා ආයසර මේ ආනාපානේ කරන්නේ නැද්ද කියලා. ඉතින් අපිට කරගන්න වෙලාවක් නැහැ කියලා අතෝ. ඉතින් මං කියන ආනපන කියන නැත්නම් මැරෙනවා. හුස්ම ගන්න නැතුව කාටවත් ඉන්න බෑනේ. දන්නේ නැහැ හුස්ම ගන්න බව. පොල් මිද කරනකොට හුස්ම ගන්න නැතුව බෑනේ. නාන කරත් හුස්ම ගන්න නැතුව බෑනේ. බත් කනකොට හුස්ම ගන්න නැතුව බෑනේ. නමුත් මේ මේ හුස්ම ගන්න බව දන්නේ නැහැ. ඉතින් ඇහුවොත් මේ ආනාපානය කරනද කියලා නෑ අපිට ඒක කරන්න වෙලාවක් නැහැ. ඇත්තටමද කියලා අහනකොට ඇත්තටමයි. හුස්ම ගන්න වෙලාවක් නැහැ. මේ කල්පනා කරන්නේ මේ ආනාපාන සතිය කරන්න වෙලා නැහැ කියන එකයි මේ හිතාගෙන ඉන්නේ. නමුත් ආනාපානවත් කරන්න වෙලාවක් නැහැ කියලා කියනවා. ඉතින් සය යම් වෙලාවකට මේ ආනාපානට සතිය පිහිටවල ආනාපානෙ අල්ලගත්ත එකනට මේ හරහා දිග ගමනක් යන්න පුළුවන්. මේ සියලු වැඩ බහා තබලා ඇස් දෙක වහලා සද්ද ඇහෙන්නේ නැත්නම් තැනකට ගිහිල්ලා කය හොල්ලන්නේ නැතුව සීල දිනාගේ ආධාර උපකාරයෙන් නිස්සද්දෝ මේ ආනාපානේ බලන ගමන් පොඩ්ඩක් පරිසරේ රත් වෙලා තියෙද්දි මේ කරන්න බැරිද මේක? පරිසරේ පොඩ්ඩක් මෙතන සීතල වෙලා තියෙද්දි බැරිද? ටිකක් සද්ද තියෙද්දි බැරිද? ටිකක් ඇඟරිදෙද්දි බැරිද? ටිකක් හිතවිලි තියෙද්දි බැරිද කියලා මේ අල්ලගත්ත කොන මේ අල්ලගත්ත ආස්වාද ප්‍රසවාස සතිය ටික ටික හැල හැප්පිලි කියන தත්ත්වෙදී දිනු කරන දිනු කරන යන යන්න පුළුවන් ඒකට වීර්ය ඇති වැර ඇති යෝගාවචර ගැන පොඩ්ඩක් හිතන්න. ගියා නැවත නැවතත් දිනපතා විනාඩි 5 10 15 20 කරගෙන යනකොට එයාගේ මේ දැරීමේ ශක්තිය දැකගැනීමේ ශක්තිය පරාසයෙන් එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒක පිළිබඳව කාම මොනම කෙනෙකුටවත් බාධා කරන්න බෑ. එචා නැවත නැවත නැවත නැවතත් මේ සතිය දිනු කරොත් ආනාපානට වාංගු කරලා විවිධ තත්වයන් යටතේදී ශබ්ද ඇහෙද්දී ආනාපාන. ටිකක් ගමන් කරද්දී වෙන වැඩක් කරද්දී හිතද්දී වේදනා දැනෙද්දී ආනාපානි කරගෙන කරගෙන යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට තේරෙන පටන් අරගනි අපි මේ ජීවිතය කියලා අපිට හම්බෙලා තියෙන ආවුස ටික මේ ආනාපානේ තමයි රැඳිලා තියෙන්නේ. අපි මේ වැඩ ගොඩක් කරනවායි කියලා නොදැන හෝ මේ ආනාපානයේ ශීඝ්‍රයෙන් ගෙවම් කරොත් අපිට කලින් මැරෙන්න සිද්ධ වෙනවා. මේ ආනාපාන ඉතාම ප්‍රවේශමයි. කොහොමත්ම නැවතිල්ල කරන කෙනාට දීර්ඝාෂ්ක වෙනවා. ඉක්මනින් ඉක්මනින් හුස්ම ගන්න මනුස්සයාට විශාල මානසික ආතතියක් එනවා. මේ පපුවේ අමාරු වෙනවා. ලේවල ගමනේ වැඩි වෙනවා. ඉතින් নানা ආකාර අතුරු අන්තරදිගේ මරණය සිද්ධ වෙනවා. නමුත් මේ ආස්වාද ප්‍රසආස හොඳට විවේකීව අර පිළිමැස්මෙන් පාවිච්චි කරන එකට ඒක ස්වභාවයි දීර්ඝායුෂ වෙනවා. ඉතින් අපි මරණ මොහොතදී මැරෙන්න හැදුවට දැන් මට දී අනේ මට ඩිංගිත්තක් තව ආවුස දෙන්න අනේ මට හුස්ම දෙන්න කියලා ඒක කරන්න බෑ දැන් මේ ජීවත් වෙන වෙලාවේ මේ හුස්ම ඊ타ත්ම ප්‍රවේශමේ දැක දැක දන දන පාවිච්චි කරන්න ගත්තොත් අපිට තේරෙවි අපි මේ කැස්සට කිඹිස්සට රූප බලන්න සද්ද බලන්න ගඳ බලන්න රස බලන්න ආසාව නිසා හුස්ම කොච්චර පාවිච්චි කරනවද කොච්චර ගෙවෙනවද කියන එක කිසිම කෙනෙකුට සාමාන්‍ය පොත් ලැබීමක්වත් නැහැ නමුත් ඔක්කොම ඉවර වෙලා මරණාසන්න වෙනකොට පුදුමාකාර ਸਰබලධාරි දෙයයන්ට යදිනවා ගිහිල්ලා අනේමට ඖෂධික් කරලා දෙන්න කියලා. නමුත් මේ වෙලාවේදී මොකද වෙන්නේ? අසතියෙන්, අසම්පජාණයෙන් පුදුමාකාර විදියට මේ ආස්වාද ප්‍රසවාස ගෙවම් කරනවා. ඒක නිසා සරුවත් යනසේ සංකම් කරලා තියෙනවා උඹලට උඹලා ගැන අනුකම්පාවක් තියෙනවනම් මේ ආනාපානයේ ගොරෝසු වෙලාවෙත් බලපං, සියුම් වෙලාවෙත් බලපං. ප්‍රිය වෙලාවෙත් බලපං, අප්‍රිය වෙලාවෙත් බලපං. ළඟ තියෙන වෙලාවෙත් බලපන් දුර තියෙන වෙලාවෙත් බලපන්. ඇතුලේ තියෙන කොටත් ඒ වගේම ඒ ආනපන සතිය හරහා වඩාගත යුතු විශාල අනෙකුත් ගුණ සම්පatti රාශියක් ලබා ගන්න පුළුවන්කම තියෙන නිසා අපි කොතනකින් හරි මේක පටන් ගන්න ඒ සඳහා මෙන්න මෙහෙම උතරතුර ටිකක් කියන්න බලන්න මේ ආනාපාන සතිය හෝ එහෙම නැත්නම් මේ මේ සතිය අපිට කෙනෙකුට බිම් පමුණවන්නා වගේ කෙනෙකුට පමුණවන්න බෑ. කවුරුත් වඩන සතියක් මේ කාටවත් දෙන්න බෑ. ඒ වගේම සමන් ගොඩාක් වැඩුවයි කියලා කාටවත් හොරගම් කරන්නත් බෑ. ඒ වගේම කාටවත් පටවන්නත් බෑ. ඔබ වඩන්න ඕනේ වැඩි වෙනතම් මරනවා කියන්නේ එහෙම අයිතිවාසිකමකුත් නැහැ. ඒ වගේම කවුරු හරි මම දැන් සත්‍ය වඩන්න පටන් ගන්නවා මම මුස්ලිම් මිනිස්සෙක් නැත්නම් මම කතෝලික මිනිස්සෙක් ඒක නිසා ඒ වුණාට කමන්නේ මම බුදුහාමුදුරු කියපු දේ අහලා මම කරන්න හදනවා කිව්වොත් බෞද්ධ කියලා කිව්වොත් නෑ නෑ නෑ නෑ උඹට ආනපනේ වඩන්න බෑ උඹට ආනපන සත්‍ය වඩන්න බෑ මම බෞද්ධයෙක් උඹ කතෝලික උඹට වඩන්න දෙන්නේ නෑ කියලා එහෙම කාටවත් අධිකාරි බලයෙන් නැත කරන්න බෑ බොහොමත්ව ප්‍රජාතන්ත්‍රවාදී දෙයක් තමයි මේ සතිය ඉතින් මේ දවස්වල විශේෂයෙන්ම ඔය මේ සතිචෛතසිකයේ තියෙන සුවිශේෂී ශෝක සුව කරන ගතිය, මානසික අසහන දුරු කරන ගතිය, ඒ වගේම සමානාත්මතාවයේ පතුරවන ගතිය, පරිසර දූෂණයට උත්තර දෙන ගතිය විශේෂයෙන්ම ඇමරිකාවේ පරිශනොට් ලක් කරලා තියෙනවා. ඒගොල්ලෝ බුද්ධ ආගමේ තියෙන වැදගත්ම ਸਰවව්‍යාපී ශිරු කිනාට තේරුම් ගන්න පුළුවන් දේ හැටියට මේ සත්‍ය බාරගන්න තියෙන හරියට පරිශන කරනවා. ඉතින් ඒ සමීක්ෂ සම්මන්ත්‍රණයකදී ජොන් කබාට්සින් කියන මේ මහත්යයා යුදෙව් ජාතිකේ මේ සතිය ගැන මේ වගේ පොඩි පිරිසක් හම්ුණත් එයා වාඩි කරවලා ටිකක් කරලා පෙන්නනවා. මේ සතිය කියන්නේ මෙන්න මේ එකක් හැම කෙනෙකුම නොකල හැක්ක මේක දිනු කරන්නයි කියන්නේ. මේක දිනු කරපුවාම එක එක කරන්න විවිධ මේ විදිහ ආනිසංස ලැබෙනවා. මේ ලෝකෝත්තර ආනිසංස නෙවෙයි. මේ ලෞකික වශයෙන්ම ආනිසංස ලැබෙනවා කියලා ඒ සම්බන්ධව ඒ පරිශන කරපු ප්‍රතිඵල විස්තර කරනවා මේ අපේ දලයි ලාමතුමාට. දලයි ලාමතුමා තාම සාවධානව අහගෙන ඉන්නකොට අන්තිමට ඒ ජොන් කබට්සින් කියන ඒ සත්‍ය පුරුදු කරන ඇමරිකන් ජාතික අහනවා ස්වාමීන් වහන්සේ මේ සත්‍ය බුද්ධ ආගමද කියලා. නැත්නම් සත්‍ය බෞද්ධ බෞද්ධකමක් තියෙනවද කියලා අහනවා සත්‍ය. මින ඕන කෙනෙක් පරීක්ෂා කරලා බලන්න මේ සති චෛතසිකයේ බුද්ධ ආගමේද කියලා. මේ සති චෛතසිකයේ මනුස්ස ගතියක් තියෙනවා. ඕනම මානවයෙකුට මේක කරන්න පුළුවන්. නමුත් වටිනකම තියෙන අපේ සරුවච්චන් වහන්සේ විතරයි සතික්වාම් භික්කවේ සම්බත්තිකං වදාමි කියලා මේ සතිය සියලු සැපගෙන දෙන්නක් වට ඉස්සල්ලාම ප්‍රකාශ කෙරුවේ සරුවච්චන් වහන්සේ. අනේ කිසිම සාස්ෘණ වහන්සේ නමක් මේ චෛතසිකය ගැන මේ වෙනකන් කිසිම තැනක සඳහන් කරලා නැහැ. නමුත් ලෝකයේ සත්‍ය කියන මේ ශ්‍රේෂ්ඨම චෛසිකයේ දෙන දේශනා කරපු එකම සරුව එකම සාස්තුන් වහන්සේ සරුවචන් වහන්සේ බව බෞද්ධයන්ගෙන් කීයෙන් කී දෙනාද දන්නේ අපි පාරදී නැත කළම ඇහුවොත් මේ මොකද්ද බුදුජානකසේ දේශනා කරපු එකේ තියෙන හරය මොකද්ද ප්‍රධාන පණිවිඩය කියලා අපි දෙන උත්තර මොනම තාලකින්වත් දෙන්නේ කිය සමාන නැහැ නමුත් සරුවචනාංශේ පින්වම් පාන්න යන වෙලාවේදී කිව්වේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාරා මානි අප්‍රමාදීව සම්පාදනය කරව මේ සියලු සංස්කාර ධර්මෝ වැය වෙන සුළුයි. එනිසා මේක අප්‍රමාද පදයේ ඇතුලේ තමයි සියල්ලම තියෙන්නේ. ඒ නිසා සර්වචනසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි එකකට කියන්න පුළුවන් නම් කුසල රාශියක් කියලා. කුසල රාශීති බික්කේ වදමානෝ අප්පමාදේ සම්මාවදමානෝ වදෙය කියලා. මේ කුසල රාශි මල් මිටික් වගේ සීල කුසලන එකතු කරපු දෙයට කියන්න පුළුවන් වචන තමයි අප්‍රමාද. ඒ අප්‍රමාදය ඕනම කෙනෙකුට වඩන්න පුළුවන් සුදුසුකම කියනවා. තද්ද බල වේදනාවට යට වෙලා නැති, තද්ද බල හීනමානකට යට වෙලා නැති, තද්ද බල මිත්‍යා දෘෂ්ටිකට යට වෙලා නැති ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් කරන්නේ නැතිකම කෙලස් කෙලස් වල තියෙන බලය. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ විදිහට ටිකක් හරි උත්සාහ කරලා ආනාපානයත් එක්ක ඉඳලා හෝ පිම්බීම හැකිලිමත් ඉඳලා හෝ මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා එහෙම නැත්නම් මේක ශබ්ද වේදනා හිතිවිලි නෙමෙයි මං ඉන්නේ අරමුණේ කියලා වෙන්කොට දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ සතිය අයාලේ යන්න දෙන්නේ නැතුව ඒක එක දිගට සති චිත්තක්ෂණය සති මාත්‍රාව දිගට පාත්තන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒ පුද්ගලට වඩාක් උපදෙස් තියෙනවා මේ ඇති කරගත්ත සති මාත්‍රාව දිනු කරන හැටි. මේ ඇති කරගත්ත සති මාත්‍රාව දිනු කර ගැනීම සඳහා කරන ප්‍රයත්නය තමයි භාවනාව කියලා කියන්නේ. හැබැයි මේ භාවනාව ඉඳගෙනම කරන එකක් නෙවෙයි ශක්මනීදිත් කරන්න පුළුවන් එදින්දා වැඩ කරනකොට කරේ. නමුත් ආධුනිකයට කියලා දෙන්න ලේසි ක්‍රමය තමයි ඉඳගෙන කරන ක්‍රමය. ඒක සඳහා කියනවා අපි සම්මා වායාමයේ ගැන කතා කරනකොට කිව්වා වගේ තමන්ට පුළුවන් නම් ආස්වාසය ප්‍රස්වාසයක් පිම්බීමක් හැකිලීමක් වෙනකොටම අස්මනා අපිට දකින්ද ඒ වේදනා සද්ද හිතවිලි නැති කිරීම සඳහා මේ ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කරන්න කියලා. මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා මේ ගන්නවා මේ හෙලනවා මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න ගත්තොත් මේකත් එක්ක යන්න පුළුවන් ඉඩ වැඩි වෙනවා. මේ මේ මෙනෙහි කිරීම ක්‍රමය ඇත්තටම හඳුන්වා දීමේ ගෞරවෙහි මේන්නේ මහෂී සයදෝ ස්වාමීන් වහන්සේට බුදුම ජාතික නමුත් මේක උගෝ දෙනේ ප්‍රතික්ෂේප කරා මේක මොන්ඩිසෝරි දෙයක්. මොකටද අපි මෙනේ කරන්නේ? ඕකනේ නෑ. අපිට තියාගෙන පුළුවන් නම් හොඳයි කියලා. මහසිසාඩ මේක දුන්නේ හිත පිට යන ගතිය වැඩි නම් මේ මෙනෙහි කිරීම වීර්ය සහ සතිය අතර සම්බන්ධතාවය මේක පේනවා. එතකොට මෙනෙහි කරමින් ඉන්නවා නම් වීර්ය හොඳට යොදලා එනින අරමුණ මෙනෙහි කරනවා නම් පිටින් සද්ද වේදනා හේතුවිලි කෙලෙස් රාග දෝෂ මොහේ එන්න තියෙන අවස්ථාව නැති කරලා ඒක හරියට කියන්නේ රජුරුවන් ඉන්න අන්තපුරේට වැටකටළු තාප්පහරා කාටවත් හොරුන්න එන්න දෙන්නේ නැහැ. ඒක මුරකාවල් වලින් රකින්න වගේ වීර්යයෙන් මෙනෙහි කිරීමෙන් බාහිර කුණු කන්දල් හිතට එන එක නතර කරන්න පුළුවන්. එතකොට සතිය නිසින්ින්ද මේක ඇතුලේ වැඩෙනවා. මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ ගන්නවා මේ හෙලනවා කියලා. මෙන්න මේක වඩාන වඩාන යනකොට ඒ යෝගාවචරයා විපස්සනා නඹරුවක් තියෙන හොඳ තීක්ෂණ බුද්ධියක් ඇති හොඳ විචක්ෂණ බුද්ධියක් ඇති කෙනෙක් නම් ජීවිතේ පළවෙනි වතාවට මේ ආස්වාසය කරනකොට මෙන්න මේ අත්දැකීම, මේ අත්විඳීම, මේ දැන ගැනීම, මේ ප්‍රසවාසය කියලා මේ දෙක වෙන්කොට දැන ගන්නවා කතිය. මේකට කියනවා අරමුණට கிඳා බහින කතිය කියලා. අරමුණට கிඳා බැස්සොත් නිකන් ගිහිල්ලා එන්නේ නැහැ. ඒ අරමුණ රස විඳලා එනවා. ඒ නිසා සතිය ගැන විස්තර කරන අටුවාචාරින් වහන්සලා කියලා තියෙනවා අපිලාපන ලක්ෂණා කියලා. අපිලාපන ලක්ෂණ කියන්නේ පොළාපයින් ගතියක් නෑ. මතු පිට අරමුණට කිඳා බහින ගතිය තමයි සතිය තියෙන්නේ. ඒක විස්තර කරනකොට මහජී සායදොත් ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා බුරුල් කරලපු රතුපස් පාත්‍යයකට හෙල්ලකින් නමල ඇන්නොත් ඒක එතනම කහාගෙන යන්නේ කොහොමද? ගලකට ගැහුවා වගේ නැතුව ආන්න මේකෙන් සතිය අල්ලන හැටි. එහෙම නැත්නම් මට කමට අංශුද්ධ කරපු ඒ ශාන්සගේ ගෝල ස්වාමීන් වහන්සේ කියන්නේ අපි මේසෙක වාඩි වෙලා හැන්දෙන් ගැරපීම්පත් කෑම කන වෙලාවක හොඳට තැම්බිච්ච අල කපපු දීශයක් තියෙනවා. අපි ඈත තියෙන මේ අල දීශය අල කෑල්ලක් ගන්නට ගෑරපුවෙන් අනින වෙලාවේදී ගානට ඒක තියලා ඒ ගෑරපු ක්‍රමයට කෝණේ හැටියට යම් ප්‍රමාණයට බර දානකොට අපිට තේරෙනවා දැන් දැවටුණයි කියලා. අලකැලල ගෑරපේ දැවටුණයි කියලා. දැවටුණයි කියලා දැනගත්තට පස්සේ ගෑරපුව ගන්නකොට අලකැලලත් එක්කම එනවා. හරියට මේ බරත් යොදන කෝණයත් වැරදුනොත් අලකැලලට ගෑරපේ දැවටින්නේ අපව ගන්නකොට අලකැලල වැටෙනවා. අන්නේ වගේ තමයි සතිය බැස්සනම් අලකාරයට කාගෙන බැස්සනම් අපව ගන්නකොට තමයි මතකයක් තියෙනවා මෙන්න මේක මෙහෙම වුණා. ආන්න විදිහට මේක දිනු කරනනම් ඔය ඕන ඉස්කෝලේ යන ළමයෙකුට ඕන ගණන් ශාස්ත්‍රයක් කරන කෙනෙකුට ඕන චිත්ත කර්මයක් කරන කෙනෙකුට ඒ තමන්ගේ හැකියාවල අනිවාර්යයෙන්ම දිනු කරනවා. එනිසා මේක සරුවත් සංසේ සඳහන් කරලා තියෙනවා මේ සතිය ගැන සඳහන් කරනකොට චිර කතම් පිචිර භාසිතම් පිසරිතා අනුස්සරිතා කියලා. බොහොම කාලයකට ඉස්සර ඇහුදුතු දේවල් හොඳට කැඳේ ගලබේරුව වගේ මතක හිටිනවා සතිය තියෙන කට්ටියට. නිසා ඉස්කෝලේ යන වයසේදී කට්ටිය කියනවා අපිට ඉස්කෝලේ යන නිසා පන්ති පාඩම් තියෙන නිසා ටියුෂන් නිසා භාවනා කරන්න බෑ කියලා. ඒක මහා විනාශයක්. ඒ දරුවන්ට මේ සත්‍ය පුරුදු කරලා තිබ්බනම් පන්තියේ දක්ෂකම් ඇති කරගන්න. ඒගොල්ලෝ ඊටාම සූක්ෂම ශිල්ප කරන කට්ටියට හරියට ඒ කරන දේ වෙන් කරලා දැනගන්න මුළු හදින්ම යමක් කරන්න මේ සතිය අවශ්‍ය වෙනවා. සතිය පුරුදු කරන්න පුරුදු කරන්න පැය 8කින් කරන වැඩේ පැය 6කින් කරන්න පුළුවන් ගතියක් එනවා. බලනින්න ගෙනාන්නම් තියෙන මේ මනුස්සයා මේ එක දෙයක් දිහා ඔය ඇහක් පිට ඇහක් යන කරනවා කියලා. නමුත් කරන දේ හරියට කරලා සතුටින් ඉවර කරන්න පුළුවන් ගතියක් මේ සතියේ තියෙනවා. ඒ නිසා මේ ආනාපානෙන් පටන් අරගෙන ඉවරලා මේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරනා වගේ මේ සිදුවෙන දේ යනකොට එනකොට කනකොට බොනකොට අත්විඳින දේ ඒ මොහොතේ Taman අස්පනා අපිට විඳින දේ මුදුවර දැකගෙන කරන්න ගත්තොත් ඒ මිනිස්සයා දවස් ඉවරලා නිදාගන්න ගියාට පස්සේ Taman හොඳට මතක් කරන්න පුළුවන් අද දවසේ මම බලාපොරොත්තු වෙච්ච කාරණා ටික කෙරුණද එහෙම නැත්නම් නිකම්ම නිකං කාට හරි දාසකමක් කරන කඹුරණ කෙනෙක් වගේ කාමයට පහඳිනවද කියන එක. හොඳට බලන්න උදේ නැගිටිනකොට අපි ළඟ තියෙන પરමාර්ථ අපි බලාපොරොත්තු වෙන සතහන කාලසටහනෙන් කොච්චර පොඩ්ඩද දවසි වෙනකොට සම්පූර්ණ වෙලා තින්නේ කාගේ න්‍යාය පත්‍රයටද අපි වැඩ කරන්න කියලා බැලුවොත් එකම කෙනෙකුට වක්වත් න්‍යාය පත්‍රයක් නැහැ. එකම න්‍යාය පත්‍රය සකස් කරලා දෙන්නේ කාමරාජිනිය පමණයි. අපි කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ කාමරාජිනිකේ කාමරාජධානියේ බැලියෝ වගේ ඔක්කොම වැඩ තියදී ලස්සන රූපයක් දක්වගන් එතන කටත් අරගෙන බලන්නේ. ඔක්කොම වැඩ තියදී ලස්සන සද්දයක් ඇහිච්ච ගමන් එතන නතර වෙනවා. ගන්ධට, රසට, පහසට කෙල්ලවරක් නැති මේ ආසාව විශ්ත කරන්න ගිහිල්ලා තරම් නොවන වැඩ කරලා දවස නාස්ති වෙනවා. කිසිම පොත් ලැබීමකුත් නැහැ. මොකද උනේ කියන්නේ. සත්‍ය වෙන්න ගිය ගමන් සත්‍යමත් වෙන්න ගිය ගමන් තමයි තේරෙන පටන් ගන්නවා. මේ දවස ගත වෙන්නේ මෙන්න මේ තාලෙට කියලා. හැබැයි මෙතනදී පොඩි පශ්චාත්තාවයකට පසුබෑමකට එහෙම නැත්නම් මන්දෝත්සාහයි වෙන දෙයකට හිත යන්න ඉඩ තියෙනවා. ඒ මොකද සතියෙන් Tamange කාලසටහන එදිනදා වැඩ කරන්න ගියාම Tamange තියෙන නරක ටික, පවු ටික, කැත ටික, චපල ගති ටික, වංචනික ගති ටික මායාවී ගති ටික පේන්න පටන් ගන්නවා. මං හිතනවා සතිය වඩන්න නැති වෙන්න මිනිස්යාට තියෙන ප්‍රධානම බාධා වේකයි කිසි කෙනෙක් කැමති නැහැ තමන්ගේ චපලකම තමන්ගේ ඇස් දෙකටම පේනවා. කෙලස් ටික දකින්නවා. අඩුපාඩු ටික දකින්නවා. මම කියන්නේ කවුද කියලා දැකගන්න කරන හැම උත්සාහයකම අපිට රත්තරන්වත් ප්ලැටිනම්වත් මැණික්වත් නෙවෙයි හම්බ වෙන්නේ ඒ හිතේ තියෙන රාග දෝෂ මෝහ ආදී කෙලස් ටිකත් කයේ තියෙන කේශා ලෝමානකා දන්ත ආදී අසුචි ටිකත් විතරයි. ඉතින් ඉන්සාන් තරුණ තරුණියෝ භාවනා කරන්නේ නැහැ කියන එක සාධාරණයි. මොකද ඒගොල්ලන් ඕන කරලා තියෙන තමන්ගේ ඉක්ක්‍රියාව කරනනම් තමන්ගේ කයේ තියෙන අසුචි ටික බලන්න නෙමෙයි පුරුෂයෙක්ගේ අසුචි ටික බලාගෙන විඳගෙන සැපයි විඳගෙන ඒක ආලිංගනය කරන්නනේ. පුරුෂයෙකුට ඕන කරලා තියෙන්නේ තමන්ගේ කයේ තියෙන අසුචි ටික බලන්න නෙමෙයි ස්ත්‍රියාවගේ කයක් බදාගෙන ඒකට ආලිංගනය කරන්නනේ. එතකොට අසුචි වශයෙන් බැලුවොත් මේ ප්‍රේම සම්බන්ධය පවත්වන්න බෑ. මේක කියන්න ඕනේ ශිෂිවන වුණ ඉංගසුඟ ගත හැකි මිතින ආදිවාසී මේක ලස්සනට ඒක ආලෝප කරලා ආටෝප කරලා කියනකොට ඉබේම ඉත්‍ත්‍යාවග්ගේ රූප ආවරණය කරනකොට තමන්ගේ කයත් ඒහා සමානව උපකරලා කතා කරේ නැත්නම් ප්‍රේම සම්බන්ධයක් හිටින්නේ. තමන්ගේ කයේ කුණු කන්දලයක් කියලා බලලා අනිත් පැත්තේ ඉන්න මාසය කය ලස්සන කරලා බලන්න බෑ. ඒකට මොළේ අංජබජල් වෙනවා. ක්‍රේල් වෙලා යනවා. ඒ නිසා හොඳම වෙලේ තමයි අනුන්ගේ සැප බලනකොට තමන්ගේ සැප ඉබේම ලස්සන වෙලා හැඩ ගැන්විලා දකින්න පටන් ගන්නවා. ඒ නිසා මේ ඕපමට්ටම් කිරීම ඇර කවදාකවත් හිතේ තියෙන කෙලේශයක් කොහොම එතකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේ දවසක් කියනවා ඒක ගැළපෙන්නේ නැහැ වගේ නිකන් බණ්ඩ කියනකොට ප්‍රේමවන්තී ප්‍රේමවන්තියක් ඉදිරිපිට ඉන්නකොට හිතක ගලන කෙලෙස් ප්‍රමාණය කොච්චරද කියලා. ප්‍රේමවන්තී ප්‍රේමවන්තියක් දිහා ඉස්සරහා ඉන්නකොට ඒ රූපෙ දිහා බලනකොට ඒ රූපෙ දිහා මවන හීනේ කොච්චරක් යථාර්ථයෙන් ඈත් වෙලා තියෙනවද මේ හැම විනිවිදගෙන බලන්න බැරි දුර්ලකම්. කොච්චර ලස්සන රූපලාවන්‍යයක් ඇති කෙනෙකුට ස්ත්‍රී වේවා පුරුෂ වේවා පොඩ්ඩකට හිතන්න හැම ගැව්වට පස්සේ මොකද වෙන්නේ? මේ හැම කියන්නේ ඇන්ස්ට්‍රම් එකමාරක් දෙකක් විතර පාල පුංචි සිවියක්. මේ සිවියේ තමයි ඔක්කොම සෙල්ලම් ටික තියෙන්නේ. කෙස් ගත්තත්, තොම් ගත්තත්, නිය ගත්තත්, දත් ගත්තත්, සම ගත්තත්. රූපලාවන්‍යයේ මුළු බිස්නස් එකම තියෙන්නේ ඔතන තමයි. ඒක හරහා විනිවිදින්න තරම් සම්මා දිට්ඨියක් නැහැ. මේක ඉටි ගාලා පොටි ගාලා කපලා ලතු ගාලා හරි ගස්සලා එළියට දැම්මට පස්සේ පුරංගනාවක් සාපුරවැසියෙක් පුරේකට ඒ සීල වැඩ බහ තබලා මේක දිහා බලන්නේ. නිකමට හරි වැස්සොත් වැස්සට ආවුනොත් ඉවරයි. මේ රූපලාවන්‍යයත් ඉවරයි මල විකාරයක් බවට පත් වෙනවා. ඉතින් සම්මා දිට්ඨිය වැඩෙනවා නම් මේ සම්මා සතිය තුළින් වැඩෙනවා නම් අපිට මේ විහිළුව මේ විකාරය මේ මේ සුඛෝභෝගීත්වය වැඩි කල් කරන්න බැරුව යනවා. ඒ මොකද හේතුව අපි දවස පුරාම ගත කරන්නේ මේක නොදකින්ද. මේක නොදකින් නොපතන් කියන හැඟීම තමයි තියෙන්නේ. මේ සරුවචන් වහන්සේ විතරක් අනික කිසිම ආගමකට මෙච්චර හයියක් නැහැ. මෙච්චර ගැම්මක් නැහැ. මේ ඇත්ත ඇති හැටිෙන් දකින්න. මේ කියන මේක දේව නිර්මාණයක්. අත තියන්න එපා. මේක තමයි දෙයයන් ආශිගේ උත්කෘෂ්ඨම නිර්මාණය කියන්නේ. සරුවත් චන්දර කියනවා අසුචි 32ක් කියලා. අසුචින් පච්චවෙක්කති. අත්ති ඉමස්මින් කායේ කේශාලෝමානඛා දන්තා සචෝ ආදි වශයෙන් මේ අසුචි 32ක් දක්වන. ඒක දෙයයන් ආශිට මොනතරම් නිඳාවද්ද කරන්නේ බුදුහාමුදුරුවෝ. ඒක නිසා සංස්කෘතික ශ්ලෝකකාරයා කියනවා අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මිතා జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්භ්‍යතේ කිය. මේක මැව්වේ මහා මැවුම්කාර ਸਰබලධාරි දෙවි කෙනෙක් නම් ඔය පරයට මෙච්චර විශාල ලෝකයේ එක සෞඛ්‍ය සම්පන්න මිනිහෙක් මවන්න පිළිතුරු තිබුණා නේ කියලා කියනවා. මුළු ලෝකෙම මුළු සත්ත්ව ප්‍රජාම එකම සෞඛ්‍ය සත්ත්ව සම්පන්නෙක්ව ස්වස්ථතෙක්වත් නැහැ කියලා. එනිසා කියනවා මාවපේකා ඒකාන්තෙම ලෙඩෙක් වෙන්න ඇති කියලා කියනවා. ඒ උගේ සාලෙටනේ මමනේ. සරුවචන් ආංශයේ ওই මහා බූර්ජත්‍ය ජාතකයේ කියන ඕකට කියනවනම් නිර්මාපකයයි කියලා කට හොම්බ බිම උලා ගනි. ඕකට කියන්න තියෙන විනාශකයයි කියලා කම්මවල තියෙන දුකක්. ඇයි මෙච්චර මේ ලෝකේ ෂට මායාවීකම සහ මුසාව සහිතව මැව්වේ කියලා බුදුහාමුදුරු උද්ද බලලා කෑ ගහනවා. මතක් කරනවා තමන් ඒ ජාතකයේදී දැකගත්ත දේ. ඉතින් අම්මේ දෙයයන්ාංශ මේක මාපු ලස්සන දෙයක් මේකේ සුන්දරත්වය බලන්න ඕනෑ කියන පැත්තද යන්නේ. එහෙම නැත්නම් මේ රෙද්ද උස්සල බලන්නා වගේ සතිය හරහා ඇති හැටි බලන්න දෙන්නේ කිව්වොත් ඔක තරුණ තරුණයන්ට ගැළපෙන්නේ නැති බව හිතා ගන්න පුළුවන්. ප්‍රශ්නේ වෙලා තියෙන හැට පිටලා හොට බිම යනකොට පස්සේ ඕක දැක්කට කි වැඩකුත් නැහැ. දැන් ඉතින් මරණද පොළ කැහිලා ඉන්න මරණ අනින්න හරක් ටික වගේ බයට ඕක කරලා හරියන්නේ නැහැ. කරන්න ඕන කරලා තියෙන ඔදේ තියෙන ශක්තිමත් තියෙන වෙලාව. ඉතින් මේක හිතලා තියෙන හුරස්වට. මේ කාලේ දකින්න ඕන කමක් නැහැ. පයිසට ගිල බලන්න යනකොට ඉඳුරන් ශක්තිමත් නැහැ. ඒ නිසා තරුණ වයසේ කෙනෙක් එහෙම නැත්නම් මධ්‍යම ආශිදියෝ ප්‍රථම යාමේදී කෙනෙකුට මේ සතිය කිට්ටු කරගන්න පුළුවන් වුණොත් ඒ මනුස්සයාගේ ජීවිතයට හම්බ වෙන ආලෝකය මෙතකයි කියලා නෑ. මේකට ප්‍රධානම බාධාව අද ඉන්න දෙමව්පියෝ කියලා මම චෝදනා කරනවා. අද ඉන්න දෙමව්පියෝ කිසිසේත්ම කැමති නෑ තමන්ගේ තරුණ තරුණ දරුවන් දැරියන් මේ සත්‍ය දකින්න. විශේෂයෙන්ම පීඩාවට ලක් කරලා ඉන්නවා තරුණියෝ ටික. ඒ ඇත්ත දීගදනකම් අම්මලා කියන්නේ ඒව ඕනේ නෑ ඔබ බැන්දට පස්සේ ඕන දෙයක් කරපන් අපි උඹලා විකුණ ගන්නකම් බඩු සෞතු කරගන්න තු තියාගෙන ඉන්නවා. ඡාද ඉන්න දෙමාපිය කොහොමඩක්වත් Tamange දරුවෝ යථාර්ථය දක්නට කැමති නෑ. මේසා දරුවෙකුට බලන්න වුණොත් ගීගේ ඇතහැර යන්න වෙනවා දෙමාපියන්ට විරුද්ධව යන්න වෙනවා සරුවත්ඥාන්සේ සඳහන් කර තියෙනවා මම දෙමාපියව හැඬුව කඳුලෙන් එත් මූණෙන් බලාන සිටිද්දි මම ගීගේ ඇතහැරියයි කියලා. රටබාල හමුදුවත් කියනවා. සුබ ඒ පිරිසත් කියනවා මට සියලු සැප සම්පත්තියේදී මම ඒ වෙලාවෙදිම මට හැලගියයි. ඒ නිසා මේ සතිය හරිම විප්ලවකාරී චෛතසිකයක්. කොල්ල කෙල්ලන්න මේක රස වැටි මේක විප්ලවීය ස්වරූපය ගැන කියලා දුන්නොත් විතරයි. නමුත් අවාසනාවට වගේ ඉතිහාසයේ අපේ අවුරුදු 1500ක් විතර යනකම් ප්‍රධානම චෛසිකේ බවට ප්‍රධානම සාසන ලක්ෂණයක් විදිහට ප්‍රධානම තෙදක් විදිහට කතා කරපු මේ සති චෛතසිකය පසුගිය අවුරුදු 1500ෙම අපේ බෞද්ධ සාහිත්‍යයෙන් අයින් වෙලා. බෞද්ධයවත් දන්නේ නැහැ සතිය කියන්නේ මොකක්ද කියලා. බෞද්ධයවත් දන්නේ නැහැ අප්‍රමාදී කියන්නේ මොකක්ද කියලා. විශාල බුද්ධ ආගම් වැඩ වගයක් කර කර ඉන්නවා. මේ කරන වෙලාවට ඒක පිළිබඳ සිහියක්වත් සිහිය තියාගෙන කරනවා නම් ඒ පින්කමකුණක් වටිනාකමක් තියෙනවා. ඒකෙන් තොරව එළඹ සිටි සීයකින් තොරව කරන වැඩ ගොඩක් වෙලාට මිත්‍යා දෘෂ්ටි පැත්තට යන්න ඉඩ තියෙනවා. නමුත් කොච්චර මිත්‍යා දෘෂ්ටියට ගියත් වැරදුනත් මේ සතිය නැවත පිටවීමේ ගුණයන ඒකෙන් මැකෙන්නේ නැහැ. ඕන වෙලාවක ඕන කෙනෙකුට පටන් ගන්නවා. ඒක නිසා මේ වගේ භාවනා වැඩමුළුවලදී හැම සියලු දේ බහා තබලා අපි මතක් කරලා දෙනවා. මේ අපි උත්සාහ කරමු කොච්චර බව කරලා තිබුණත් කන්න කොච්චර නොදැනුවත්කම තිබුණත් කන්න මේ සතිය පිටීම සඳහා අපි දවසෙන් පැය 3-4ක් ගන්න. පාඩි වෙලා හොඳට පටල විඳගෙන ස්වභාවයෙන් මතුවෙන හුස්ම දිහා මේ ඇති වෙනවා මේ නැති වෙනවා නැත්නම් මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා දිගට බලනකොට ඉතාමත්ම අමාරුයි කෙනෙකුට මේක කුසලයක් කියලා කියලා දෙන්න. මේක ජීවිතේ වටිනා දෙයක් කියලා දෙන්න. ඉතින් කේරෙන්නේ මොකද්ද? මේ හුස්ම දිහා බලනකොට මොනවද හම්බ වෙන්නේ කියලා. හොඳට මේක දිහා බලන් හිතුවොත් වෙන්නේ මොකද්ද? මේ උදාසීනෝ මේ අරමුණෙත් මේ පළු දෙක වෙන් කළ දැන ගැනීමට තරම් සූක්ෂම තීක්ෂණ වේගන යනකොට ඒ යෝගාවචරයට මේ අරමුණට බැහැ ගන්න පුළුවන් ගතියක් අරමුණට හිඳා බහින ගතියක් එන්න පටන් ගන්නවා. පස් බුරුල් පසකට හෙල්ලකින් දමලා යනවා වගේ. ආනේක වෙනකොට ඒ යෝගාවචරයට අසම්මෝස රසය කියලා මේ සම්මෝසාව කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය නම් අවිද්‍යාව නම් අන්ධකාරේ නම් අසම්මෝස රසය යාන්තම් එලියක් වැටෙන්න පටන් ගන්නවා ආස්වාසය ආස්වාසයෙන් දන්නවා ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් දන්නවා සතියේ නැති ජීවිතේ තන්නේ කර සම්මෝසාවක් සම්මෝසාවක් කියලා කියන්නේ කලවමක් මොන දේ කරත් එතන තියෙන කලවමක් අන්නේ කලවම නැතුව අසම්මෝස රසය මේ දේ මේක මෙහෙමයි මෙහෙමයි කියලා දැනගන්නා ශක්තිය මේ සති චෛතසිකය ටිකින් ටිකින් ටිකින් වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න Tamanට මහා ලොකු දේවල් නෙවෙයි හම්බෙන්න තමන් ඉදිරියට ඉදිරිපත් වෙන දේ වෙන්කොට දැනගැනීමේ ශක්තිය ලැබෙනවා. අද විද්‍යානුකූල ලෝකයේ මෙච්චරම මේ ශිල්ප දක්වන්නේ ඒගොල්ල හැම දෙයක්ම වෙන් වෙන් වශයෙන් අර්ථකථනය කරලා වෙන් වෙන් වශයෙන් නිරුක්ති දීපු නිසා ඥානෙ පටලවිලක් නැහැ. ඒ නිසා දරුවෙකුට ඉගෙන ගන්න කෙනෙකුට මේ අසම්මෝසාව මුලාව නැති වෙන ගතිය හෙලි කරලා දෙන්න පුළුවන් නම් හරියට ලේස බීම් එකක් අතර ගත්ත මිනිසෙකුගේ අල්ලන අල්ලන හැමදේම වලාගෙන පොපුරු ගහගෙන ඇතුලෙන් ගෙන යන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ වගේම තමයි යම් විදහාකට මේ Tamanට තේරෙනවා නම් මේ පුංචි දෙයකින් පටන් ගත්තට පස්සේ මේ හිත සියුම් වෙලා ප්‍රණීත වෙලා දෙයකට විනිවිදින්න පුළුවන් ගැතිය නිසා ඒක ඇති හැටි පේනවා මේ පුංචි හැම විනිවිදගෙන ඇතුලේ බලන්න පුළුවන් අන්න එතකොට මේ විෂයාභිමුඛ භව පච්චපට්ඨාන කියලා දැම්මම මුණ දාලා ඉන්න මොකේද කියලා මම දැන් එල්ල වෙලා තියෙන්නේ මොකේද කියලා මම දැන් ආපాతගත වෙලා තියෙන්නේ මොකේද කියලා යෝගාවචරයට කලකොලයක් නැහැ මේක කියන්නේ නිකන් ඇතෙක්ගේ බෙල්ල වගේ කියලා. ඇතාගේ කඳ කොහෙද? ඒ පැත්ත තමයි බෙල්ල හිටින්නේ. ඇතාට බෑ බෙල්ල නමන්න. නිසා සතිදායිසයිසිකේ ආපු ගමන් සියලුම අපේ ඉන්ද්‍රිය ධර්ම එකලස් වෙලා මම දැන් මූණ දෙලා තියෙන මේකටයි කියලා තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අනුව දැන් මම මූණ දෙලා ඉන්නේ යකාටද, මහතෝනටද, අම්මටද, තාත්තටද, ගින්දරටද, වතුරටද කියලා මේ දන්න ගතිය නිසා සරුවත් සංසේ සඳහන් කරලා තියෙනවා මේ නිසා ඒ යෝගාවචරයට ඒ චිත්තක්ෂණේ සති ආරක්ෂාව ලැබෙනවා. ආරක්ක පච්චපට්ඨාන තමන් තේරෙන පටන් අර ගන්නවා තමන් දැන් මූණ දීලා තියෙන්නේ මේකටයි කියලා. කරාරින්නේ නැහැ. පිටපණින්නේ අන්න මේ ආරක්ෂාව තමයි සරුවචන්සේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා තියෙන යම් කිසි කෙනෙක් සති ධර්මය ආරක්ෂා කරනවා නම් ඒ මනුස්සයාට ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා. එහෙම නැත්නම් අපිට යන්ත්‍ර බඳින්න වෙනවා. එහෙම නැත්නම් අපිට කේන්දර බලන්න වෙනවා. එහෙම නැත්නම් අපිට දෙයියෝ පිටිපස්සේ යන්න වෙනවා. එහෙම නැත්නම් ආශිර්වාද ගන්න වෙනවා. එහෙම නැත්නම් බෝධි පූජා කරන්න වෙනවා. নানা ප්‍රකාර විදියට මේ බයට තර්ජනය වෙච්ච ලක් වෙච්ච මනුස්සයා ගස්කල් සරණ යනවා. හැබැයි මේ සරණ යන්න තරම් ආරක්ෂාවක් සැලසිය හැකි චෛතසිකයක් මනුස්සයා තුළ තියෙන බවත් ඒක අභිෂේක කරගෙන රජ කරවන්න තියෙන හැකියාව කිසි කෙනෙකුට බාධා කරන්න බැරි බවක්. ඒකට අවශ්‍ය කරලා තියෙන දෙයට මූණ දෙන බවක්. ආරක්කපච්චපට්ටාන තේරුම් ගත්ත දවසින් ලයි මිනිස්සයා මේ විමුක්තිය කියන්නේ මොකද්ද? මනුෂකමක් මම ලැබුවේ මොකටද කියන එකේ පුදුමාකාර විකසිත බවකට එන්න පටන් ගන්නවා. ඒකෙදි කියලා තියෙනවා නයි මුගති හටනේදී නයාට කෙලිම මුගතියට මුණ දෙන්න පුළුවන් නම් මුගතියට නයා කඩන්න කන්න බෑ. මොකද යා බලන්න කොහොමද නෑගේ පිටිපස්සෙන් එන්න තමයි. මොකද නෑ කරන්නේ එනෙන් දෙයට මුණ දෙනවා. අලියයි සිංහයි සටනේදී අලියා සිංහයාට මුණ දෙන තාක්කල් අලියා දිරනවා. සිංහයා බලන්නේ පිටිපස්සෙන් ඇවිල්ලා පණිනවා. ඒ නිසා කෙලෙස් අපේ ඇඟ උඩට පණින්නේ පිටිපස්සෙන් ඇවිල්ලා. අපි කරන්නේ කෙලෙස්ට මුණ දෙන එකයි. මේ තුල පෞරුෂත්වයක් වැඩෙනවා. ප්‍රශ්න වලින් පැනලා යන්න පුරුදු කරන්නේ නැහැ. ආරක්ෂාවක් සැලසෙනවා. අම්මට දරුවගේ ආරක්ෂාව නෙවෙයි අම්මට අම්මගේ ආරක්ෂාව දරුවට දරුවගේ ආරක්ෂාව. ඒ බුද්ධ ජනනාසී ඉන්න කාලේ ශේදක කියලා මිනිසෙක් අතවැසියෙක් කන ගහගෙන උණ ගස්වල සර්කස් කරනවලු. ඉතින් මේ මිනිසයා උණ ගහක් කරේ තියාගෙන අතවැසියට කියනවලු උණ ගහ උඩ බැලන්ස් කරලා නැගපන්. එතකොට මේ සම්මර භාවයේ දකින්න මිනිස්සු අපිට යමක් කමක් දෙයි. ඒකෙන් අපිට යැපෙන්න පුළුවන්. ඉතින් සෙනක මැද ඒ අතවැසියට උපදෙස් දෙනකොට එතන ළඟින් මේ සරුවචන් වහන්සේ තව කෙනෙක්ව වඩනකොට අර උපදෙස් දෙනවා උඹ උඩට නැගලා මට බාධා වෙන විදිහට වෙන්නේ නැතුව මට අරසා වෙන විදිහට උණගයි හිමීට නැගපන් එතකොට මං උඹ මාව අරසා කරපන් මං උඹ වැටෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් උණගයෙන් අරසා කරන්න කියලා ඉතින් මේ දෙන්නගේ මේ ගන්දුන යනකොට අර ගෝලයා කියනවලු ගුරුන්නාංශයට සෑ එහෙම නෙවෙයි සෑ සෑර්ගේ අරසා බලාගන්න මම මගේ අරසා බලාගන්න ඉතින් දැන් සරුවචන මෙතනින් පහු කරනකොට මේ මේ ප්‍රශ්න දෙකක්. අපි දෙන්න එකතු වෙලා සම්බර භාවයක් කරනවා. එයා මාව ආරසා කරන මම එයා ආරසා කරන නැත්නම් මම මගේ ආරසාව ගන්නවා. එයා යාගේ ආරසාව ගන්නවද කියන එක. ඒකෝ සරුවචනanse කියනවා ගෝලයා කියන එක තමයි හරි කියලා. බොම්බේ ආරසාව බලාගන්නේ මම මගේ ආරසාව බලාගන්නවා. ඊට පස්සේ සරුවචනanse රත්තරන් වචනයක් කියනවා. ඔබ උඹේ ආරසාව බලන්න ඔබ ඉබේම ආව ආරසා කරනවා. මම මගේ අරසා බලනකොට මම ඉබේම අනුන් අරසා කරනවා. මේ අද බලන්න කොච්චර ආරක්ෂක සංවිධාන තියෙනවද කියලා. කොච්චර ආරක්ෂක සේවාවල් තියෙනවද කියලා පෞද්ගලික ආරක්ෂාවල් රටේ ආරක්ෂාවට හමුදා මේ සේරම තිබ්බත් බය දවසක් කොසල් රජුරෝ ਸਰවචනසේ සමීපයට ගියාට පස්සේ ඉතින් කොසල් රජුරෝ දකින්න ਸਰවචනසේ බොහොම පහසුවට මේ විශාල රාජ්‍ය නායකත්වයට වැඩි උතුම් කෙනා බොහොම සරලව ගත කරනවා. කොසල් රජුරන්ට වටතාප බැඳගෙන ආරක්ෂා හමුදාවල් තියාගෙන, චරපුරුෂ සේවාවල් දාගෙන මේ නිතරම බයි. මේ ਸਰවචනංශ කියන මේ මම මගේ ආරසා මේ සතියෙන් අරගත්තට පස්සේ ඔබතුමන්ලා මට මාව ආරසා කරන්න ඕන ඒක වෙයි. ඔබතුමන්ට අවශ්‍ය නම් මේ මාලිගාව ඇතුළේ හරි දෙන්න තැම්පිච්ච බතක් කාලා බුදිය ගන්න සත්‍ය වඩන්නේ කියලා. ඒ කොසල් රජුගේ මරපු අජාසත් කුමාරයා අන්තිමට විශාල බයකින් පෙළඹෙනවා තමන්ගේ තාත්තා මරපු නිසා. ඉතින් ආයෙත් පස්සේ එයා ගොඩක් වෙලාවට දේවදත්තත් එක්ක වෙලා ගොඩක් මේ අපරාධ වලට පෙළඹුණා. ඒ දේවදත්තක මෙහෙය නිසා අන්තිමට රාජ්‍ය සභාවේ නිතරම අසහනෙන් පෙළෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එක දවසක් රාජ්‍ය සභාව කැඳවුච්ච වෙලාවදී එක එක නයි නහුවා මේ වගේ අසහනයක් තියෙනකොට සාන්තියක් දෙන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. ඒක එක එක නා අජිත කේස කම්බල, සංජය බෙල්ලටි පුත්ත, එතින් නැත්තම් මේ මහාවීර එක එක නාගේ විස්තර කී කිය හිටියා. නමුත් ඒ රාජ්‍ය සභාවේ හිටියා ජීවකයා. අර ඔක්කොමලා කියනකොට මේ අජාසත් රජුගේ තියෙන දැනුමට ඒ හැම දෙයකම තේම අඩුපාඩු. නිසා මේ පුරුදු කතාවල් මේ පස්සේ ජීවකයා කියලා තුන මෙන්න මේමයි තමන්ගේ අරසාව ලබලා දෙන්න පුළුවන් කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා කැමති නම් මං අඳගානේ නැහැ කියලා. ඊට පස්සේ කාලයක් යොදාගෙන පසළොස්වක පොයේ දවසක ਸਰවචනසි දකින්ද යනවා කැලේට. කැලේට යනකොට අරසා හමුදාවත් එක්ක ගිහලා නමුත් පාර නැහැ. හමුදා වාහනේ යන්න බෑ. ඊට පස්සේ කියනවා දේවෙන්නාංශ මෙතනින් පල්ලෙ යන්න බෑලා යන්නේ. ආයෙත් කමන්නේ මගේ අරසාව නෑ හොඳයි. නමුත් යනකොට යනකොට කැලේ පටු වෙලා එකනට එකපාර යන්න පුළුවන්. යනකොට දැන් ජීවකයා ඉස්සලා යනවා රජුරෝ පිටිපස්සෙන් යනවා. යන්න යන්න ගියාට පස්සේ රජුරන්ට පේනවා කිසි සද්දයක් නෑ නිස්සද්දයි. රජුරන් හිතනවා මේ යක්ෂයා මාව කෙටු කෙරුවක් දන්නේ නෑ. කියලා බයක් ඇතිලා කියනවා තර්ජනය කරලා ජීවක කොයිද මාව මෙහෙවන්න හදන්නේ රජුරන්ට උදහසට ලක් වුණා නම් ජීවකේ මරණය සිදුවස් කියන කෑ ගහන්න එපා. තව පියවර 3-4ක් යනකොට ඔබ වහන්සේට ආලෝක දකින්න හම්බෙයි කියලා. යනකොට සරුවචනාංශේ පහනක් පත්තු කරන ගහක් මොන ඉඳගෙන භාවනා කරනවා. එතන යහපැති ගහම තව හාමුදුර කෙනෙක් භාවනා කරනවා. මේක දැක්කට පස්සේ ජීව අජාසත් රජුරණ තව විශාල බයක් ඇති වුණා. දැන් නම් ඔක්කොම ඔත්තුකාරින්ද මං අහුණා. ඊට පස්සේ ආයෙත් තරවටු කරනවා. මේ මොකද්ද කරන්නේ? නෑ නෑ සරුවචන් වහන්සේ ඉන්න තැන කෑ ගහන්න එපා. සද්දනකොට කෝටු පා ගන්න නැතුව කරකොල පා ගන්න නැතුව යන් කිය. ගිහිල්ලා සරුවචනන්ස ළඟට ගියාට පස්සේ අඳුල්ලා දෙනවා මේ අපේ රටේ රජුරු. එතුමන්ට ඔබතුමා දකින්න ඕනේ. එතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ ඔය මොන්න තරම් ආරසවල් මොන જાති තිබුණත් Taman කෙලෙසයිත හිතකින් ජීවත් වෙන්නේ Tamanගේ හිත විතර Tamanට වද දෙන වෙන මොකක්වත් නැත්තේ. එහෙව් උනා සතියෙන් කටයුතු කරන්න පුළුවන් නම් අජාසත් රජුන් අතරම සෝවන් වෙන්න බැරි වුණා මේ පිටු ගහතක අකුසල කර්මය නිසා නමුත් පළවෙනි ධර්ම සංගායනට උදව් කරලා විශාල ශාසනයට උදව් කිරීමක් කරා එතුමන් තේරුම් අරගත්තා මේ සියලු ආරක්ෂක පුද්ගලික හමුදා තියේදී තමන්න තියෙන ආරක්ෂාව තමයි සතිය. ඒ නිසා අපි පවුලක් ගත කරනකොට අපි හරියට අනිත් කට්ටියගේ ආරක්ෂාව ගැන බැංකු ගිණුම් දානවා, රක්ෂණ සංස්ථාවල සල්ලි දානවා, කරලා දෙනවා. නමුත් নিকමත හරි මේ කෙනෙකුට මේ සතිය කියලා දීලා සතියේ ප්‍රධාන වැටෙන ආකාරය තමයි ආරක්ක පච්චපට්ඨාන කියලා දෙන්න පුළුවන් නම් ඊට වැඩිය සැලකන දෙයක්. ඊට වැඩිය දෙන්න තියෙන දායාදයක් ඇත්තේ නැහැ. ඒක තමයි සරුවචනන්සේ කතේ කිරිසුඳ යන්නේ ඉස්සලා මේ රාහුල කුමාරයා ගෙනියලා පැවිදි කෙරේ. මේ හෙට ගෙවදින්න හෙට මගුල් කණ්ඩ හෙට යුවරජ තනතුරු හම්බෙන්න තියෙන නන්ද කුමාරයා අඳ ගහන ගිහිල්ලා දුන්නේ ওই දෑවැද්ද තමයි. ඒක නිසා ජීවිතේ Taman Taman වශයෙන් හෝ වෙන කෙනෙකුට කෙනෙක් වශයෙන් හෝ දෙන දෙන උත්තරම දායදේ තමයි ඒ කෙනාට අරසාව සලසලා දෙන එක. ඊ අරසාව තව කෙනෙක් අතේ නෑ. යම් කිසි කෙනෙක් සතිය අරසා කරනවා නම් ඒ කෙනා සත්‍ය විශ්ින් අරසා කරනවා. සත්‍ය සීල මට්ටමින් අරසා කරන්න පුළුවන්. සමාධි මට්ටමින් අරසා කරන්න පුළුවන්. ප්‍රඥා මට්ටමින් අරසා කරන්න පුළුවන්. සතිය කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය වශයෙන් අරසා කරන්න පුළුවන් සතිය සමත සම්මාදිට්ඨිය වශයෙන් අරසා කරන්න පුළුවන් සතිය විපස්සනා සම්මාදිට්ඨිය වශයෙන් අරසා කරන්න පුළුවන් নিকමටවත් හිතන්න එපා සීල මට්ටමට සතිය වඩන කෙනාට සමාධි මට්ටමේ ආනිසංස ලැබෙයි කියලා සීල සමාධි දෙක මට්ටමේ සතිය වඩන කෙනාට ප්‍රඥා මට්ටමේ ආනිසංස ලැබෙයි කියලා සීල සමාධි ප්‍රඥා තුනම වඩන කෙනාට පමණයි මේ මුළු අරසාව ලැබෙන්නේ. ඒක පොත්වල ලියාගෙන කරන කෙනෙක් ඇත්ත නෑ මේ ධර්ම නියාමයක් මේකේ තියෙන්නේ. නිසා තාම නැත්තම් මේ අප්‍රමාදේ ගැනද අහලා අප්‍රමාදේ වඩලා සතිය ඇති කරන්නේ නැතුව වහවහා Taman කෙරේ අනුකම්පාවෙන් Taman ජීවිත ජීවිතන පරිසරය කෙරේ අනුකම්පාවෙන් මේ සතිය වඩන්න ඕනේ. ඒක නිසා මේ සතිය වැඩිවීමට ආසන්න කාරණා පෙන්වන්නේ චිර සංඥා පදත්තාන කියලා ඒ ඉදිරිපත් වෙන අරමුණ මෙනෙහි කිරීමෙන් සංඥා විස්තර කිරීමෙන් තමයි සතිය වඩන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් පදත්තානයක් පෙන්වනවා කායදී සතර සතිපට්ඨාන පදත්තාන මීට කලින් වරද්ද වරද්ද සතිය වඩපු එකමයි නියම සතිය වැඩිවීමට අරසා. ඒ නිසා සතිය වැඩිවීම සඳහා ගන්න ප්‍රයත්නය කොච්චර වැරදුනත් අහක යන්නේ. ඒ මොකද වෙන ක්‍රමයක් නැහැ දන්නේ නැති සතිය දන්නේ නැති කෙනා සතිය වඩන්න. ඒ නිසා අපි අද ජීවත් වෙන්නේ හොඳට මතක ගන්න විශේෂම 2012 මේ වෙනකොට බුද්ධ ජයන්තියෙන් පස්සේ බුද්ධ ආගමේ යම් ප්‍රගමනයක් යම් ජීවුණාවක් ඇති වුණා නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා මේ අනවශ්‍ය නොගැලපෙන සැරසිලි පූජාවල් නිසා නෙවෙයි අවශ්‍ය කරන්නා වූ ගැළපෙන සුළු පිරිසක් භවනා කරපු නිසා මේ ශාසනය පෙරලියක් ඇති වෙලා තියෙනවා. ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් ඒගොල්ලන්ට වැඳ වැඳිලා හරියන්නේ නැහැ. තමනුත් ලද්දලද අවස්ථාවේ මේක තේරුම් අරගෙන. සත්‍ය කියන එක තේරුම් ගන්න සත්‍යපට්ඨාන කියන එක තේරුම් අරගෙන ශක්මන වශයෙන් හෝ පරියංක වශයෙන් හෝ එදිනදා වැඩ වශයෙන් මේ සත්‍ය වැඩිවීමෙන් තමන්ට මේ ශාසනික පණිවිඩ බුදුහාමුදුරන්ගේ පණිවිඩය ගන්න පුළුවන් පුද්ගලිකෙක් පුද්ගලික වශයෙන් ජීවිත වශයෙන් මට මම වඩන වෙලාවේ මට ඉඳගෙන ඉන්න වෙලාව තිබුණෙත් නෑ මම සක්මන දැනගෙන හිටියෙත් නෑ මම ඉස්සලාම සතිය වඩන්න පටන් අරගත්තේ එදිනෙදා වැඩ කරනකොට හැංගිලා කාටවත් නොකිය මගේ අවුරුදු 26 දී මම පටන් අරගත්තේ ඒ කාලේ ඉලන්දාරියෙක් සතිය වඩයි කියලා මගේ අම්මාවත් විශ්වාස කළේ නෑ ඇත්තට මං විශ්වාස කළෙත් නෑ මට මේක කරන්න පුළුවන් වෙයි ඒ නිසා මට ගන්නපු ගුරුවරයා කිව්වේ සතිය වඩනකොට කාටවත් නොඇඟෙන්න කරපන් කියලා. ඇඟෙන්න කරපු ගමන් කිට්ටුවන්තෙන්ගෙන් කොක්ක. කිසි කෙනෙක් කැමති නැහැ භාවනා කරනවට ඕන කෙනෙක් කැමති දඹදිව වන්දනාව යන්න, ශිරීපාද යන්න, තාලම් පොට අල්ලගෙන බුද්ධං සරණේ, ධම්මං සරණේ කියලා නැලවිලි කවි කියන්න ඕන තරම් ඉන්නවා. නෝ නිශ්ශබ්ද වෙලා සද්ද කරන්නේ නැතුව ඇද්දක වහන භාවනා කරපන් කිව්වොත් කියනවා පිස්සයි පිස්සයි කියලා. භාවනා පිස්සයි භාවනා පිස්සයි කියලා මම කාලා දින ඇති වෙන්නේ. අපි ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන වගේ දුෂ්කර වෙලාවක බුද්ධහාදී උත්තමයන් වහන්සේලා විසින් දෙවියන් බ්‍රහ්මයන් විසින් වන්දනා කටයුතු මේ සතිය වඩන පුද්ගලයාට ලෝකයා භාවනා පිස්සයි භාවනා පිස්සයි කියලා සලකනවා කියලා පිළිච්ච padikkamakට තරම්වත් ලෝකයා සලකන්නේ නැහැ. ඒ තියේදී තමයි නිස්සාරණේ අවුරුදු 45ක් මේ පණිවිඩේ දිගින් දිගටම නැවත නැවතත් මතක් කරමින් කරගෙන යනවා. අපි දැන් තමයි මේ විදිහට මේ පිරිසක් ඉස්සරහා තියාන භාවනා කරෝමි කටයුතු කරන්න ඉස්සර කලින් මෙතෙක් කල් කියන මේක සංඥා වංශලා වශයෙන් සමහර විටක පිරිමි කීයත්තන් වශයෙන් ඒක නිසා දැන් ප්‍රස්තාව තියෙනවා අපි ආරාධනා කරනවා මේ <coughs> භාවනාවට සම්බන්ධ වෙච්ච ඇත්තන්වත් කීයත්තන්වත් මේක තමයි ශාසනය වෙනුවෙන් කළ යුත්තත් මේක තමයි ශාසනයෙන් ගන්න පුළුවන් උසප්‍රීම දෙයක් ඒ නිසා මේ සම්මා දිට්ඨියට අනුපරිවර්තක වන්නා වූ ආධාර කරන්නා වූ මේ සතිය ශක්ති ප්‍රමාණය අපේ මේ බුද්ධ ආගමේ අනන්‍යතාවය වශයෙන් අරගෙන හැකිතාක් තම තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගන්නවා නම් අපි බලාපොරොත්තු වෙන්නා වූ සියලු ආරක්ෂාව සත්‍ය මාර්ගයෙන්ම ලැබෙනවා ඒ සියලු ආරක්ෂාව සියලු දිනාට වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා